හොඳයි ගෞරවනීය ස්වාමින් වහන්ස ගෞරවනීය මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි નિසරණණේ පවත්වන 212 වන භාවනා වැඩසටහනේ තුන්වන ධර්ම සාකච්ඡා වාරය සඳහායි සූදානම් වෙන්නේ අපිට ලිඛිත ප්‍රශ්න ලැබිලා තිනවා අපි ලිඛිත ප්‍රශ්න වලින් සාකච්ඡා පටන් ගමු ස්වාමින් වහන්ස අද ගැටලු හතක් තියෙනවා හොඳයි පළවෙනි එක ගෞරවතර ස්වාමින් වහන්ස ආනාපාන සති භාවනාවේදී නාසයෙන් පිටවන හුස්ම රැල්ල පැහැදිලිව නොදැනේ ඒ වෙනුවට උදරයේ පිම්බීම හැකිලිම අනුව භාවනා කරමි. මේ නිසා හිත එක අරමුණකට ගැනීම අපහසු බවක් පෙනේ. මේ සඳහා ඔබ වහන්සේගෙන් උපදෙසක් පතමි. තෙරුවන් සරණයි. ඒ කියන්නේ දැන් පිම්බිම හැකිලිම හොඳට දැනෙනවා නම් ඒක ඊටාම හොඳ කර්මස්ථානයක් ඉස්සරහට යන්න. ඒ නිසා ඒක කිසිම අඩුපාඩුවක් නැහැ. කාට හරි ආනාපාන සතිය වැටහෙන්නේ නැතුව ඒ වෙනුවට පිම්බිම හැකිලිම ආරමුණු කරන්න ගත්තාම ඒක හොඳට වැටහෙනවා නම් ඒකෙන් ඉස්සරහට යන්න පුළුවන්. ඒ නිසා මෙතන පිම්බීම හැකිරීම අහු වෙනවා කියලා තමයි කියන්නේ. ඒ හින්දා ඒක දිගට කරගෙන යන්න කිසි අඩුපාඩුවක් වෙන්නේ නැහැ ඔකෙන් ගියා කියලා. ඉතින් ආනාපාන සතියට සමාන්තරවම තමයි පිම්බීම හැකිරීම කර්මස්ථානයත් වැඩෙන්නේ. සෑහෙන ලක්ෂණ සමාන ලක්ෂණ තියෙනවා. ඒ නිසා දැනට ඒක අහු වෙලා තියෙනවා නම් හොඳට හැම පිම්බීමක් ගානෙම සතියෙන් ඉන්න පුළුවන් නම් හැම හැකිලීමක් ගානෙම සතියෙන් ඉන්න පුළුවන් නම් ඒකත් එක්ක යන්න. ඊටඟට පොඩ්ඩක් ඕනම් බලන්න මේ පිම්බීමක් ඊටාම සියුම්ම පටන් ගන්නවා. ඒකෙත් වර්ධනයක් තියෙනවා. ඒ දැනීමේ වර්ධනයක් තියෙනවා. ඊට පස්සේ යන්න සමනය වෙලා යනවා. ඊට පස්සේ කෙටි විරාමයක් තියෙනවා. ඔන්න ඊට පස්සේ හැකිලීම පටන් ගන්නවා. හැකිලීම ඊටාම සියුම්ම පටන් ගන්නවා. නිකන් ලිහිල් වෙනවා වගේ දැනෙනවා. ඊට පස්සේ යන්න ඒකත් සම්පූර්ණයෙන්ම අවසానයි. ඊට ආයේ කෙටි විරාමයකට පස්සේ ඊළඟ පිම්බීම පටන් ගන්නවා. ඒතර මෙන්න මේ මුළු චක්‍රය හරියට අර ආනාපාන සතියේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය අර සබ්බකාය පරිසංවේදී කියන කොටසට සමාන ගතියක් තමයි මෙතනත් තියෙන්නේ. මේකෙත් මුලැමැදාග බලන්න පුළුවන්. මුලැමැදාග ඊළඟට ප්‍රස්වාසෙත් මේ හැකිලීමෙත් බලන්න පුළුවන්. ওই தත්ත්වය අපිට ගන්න පුළුවන් නම් හොඳට මේකෙන් ඉස්සරහට යන්න පුළුවන්. ධාතු මනසිකාරයට ඍජුවම එකගෙන යනවා නැත්නම් මේ පාර පෙන්නනවා මේ පිම්බීම හැකිලිම භාවනාව. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව. වැලි පොළවේ තද ගතිය, වැල්ලේ සීනිදු බව, තෙත් ගතිය මෙන්ම උණුසුමද දැනෙමින් පාපතුල්වල ස්පර්ශයම පමණක් අරමුණු කරගෙන සක්මන් කළෙමි. වරක වැලි මත තිබූ කුඩා ගල් කැට එක පතුලක පමණක් ඇනි සුළු වේදනාවක් ඇති කළ අතර අනෙක් পায় එවැනි වේදනාවක් රහිතව සාමාන්‍ය ලෙස ඇවිද ගියේය. මෙලෙස කිසිම නිමේෂයක ඊතා කෙටි කාලයකට වන් එක කෙටි කාලයකටවත් එක සමානම ස්පර්ශ දෙකක් හෝ වේදනා දෙකක් අත්විදිය නොහැකි විය. සෑම මොහොතක්ම එකිනෙකට වෙනස් බව අත්දැකිමි. එසේ වන විට ඇතිවෙන කාය විඥාණයද කෙසේවත් එකිනෙකට සමාන නොවන බව ඇටහිනි. විලුඹ පෙදෙසින් ඇතිකල විඥාණය ඇති වී නැති වී ගොස් පාදයේ මැදින්ද ඊළඟට ඇඟිලි ප්‍රදේශයෙන්ද ඇතිවේ. ඒ අතරමැදද අනන්ත දැනීම් ගොඩකි. ෂණිකව ඇති වී නැති වී යන විඥාන අනන්ත ප්‍රමාණයක් අත්විදිමින් සිටින බව වැටහුණි. එක් විඥානයක් ඇති වී නැති වී ගිය පසු ඊළඟ විඥානය රස බැලීමේ පරම උත්සාහය හේතුවෙන් සක්මන දිගටම කෙරෙන බව හැඟේ. අනිත්‍ය වූ සෑම ක්ෂණයක්ම වෙනස් වන බව සිත් පරම්පරාවක් ඇති කරමින් කළ සක්මන පැයකදී නතර කර ඒ අසලම එලිමහනේ පර්යංකයට වාඩි වුනිමි. පර්යංකේ. ඒ කියන්නේ දැන් ඔය ටික ඒ කියන්නේ ස්වාභාවික වැටුණා නම් හොඳයි. මෙතනදී ඒ කියන්නේ පුළුවන් තරම් හිත සමනය කරලම තියාගන්න. භාවනා කරන වෙලාවෙදී මොකක්වත් ඒ කියන්නේ නම් ගම් එක්ක මොකක්වත් හිතන්න යන්න එපා. පුළුවන් තරම් හිතට සමනය හිත සමනය කරගෙන තැම්පත් කරගෙන සරල කරගෙන ඒ අරමුණට හොඳට ඒකාග්‍ර කරගෙන කටයුත්ත කරගෙන යන්න. ඒ කරගෙන යනකොට ෂණිකව යමක් වැටහීමක් ආවට ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඒ වැටහීම ආවා අපි ඒක තේරුම් ගත්තා. ඊට පස්සේ ආයෙත් නැවතත් හිත සමනය කරගත්තා. ආයෙත් අර කලින් කරගෙන ගිය කටයුත්තේම යෙදුණා. ඊට පස්සේ අපිටම පරයන්ක භාවනාව අවසానයි නැත්නම් සක්මන් භාවනාව අවසానයි. ඊට පස්සේ නිකන් තමන්ට තේරෙනවා නම් ආ මෙන්න මේකයි මෙතන උනේ. මෙන්න මෙහෙම දෙයක් මෙතන වෙලා තියෙන්නේ කියලා නිකන් අර කමඨහන් වාර්තා ඉදිරිපත් කරද්දී මෙන්න මේක ඕනනම් වචන වලට ගැළපීම සඳහා ඒ පොතේ දැනුමත් එක්ක සංසන්දනයක් වෙනවා නම් ඒකේ ප්‍රශ්නයක් නැහැ. භවනා කරන වෙලාවේදී පුළුවන් තරම් හිත සංසුන්ව නිශ්ශබ්දව තියාගෙන කටයුතු කරගෙන යන්න. පරියංකේ වාඩි වෙන විටම මම දැන් වාඩි වී සිටිමි. එවෙදිනවා නෙවේ යන්න මෙනෙහි කර කයට සිතගෙන දැස් පියා ගතිමි. අපමණ සෝයක් දැනුනි. නාසිකා අග්‍රයට සිත තබා ආස්වාස ප්‍රාස්වාසයේ දෙස බැලිමි. ඒවා හොඳින් හඳුනා ගතිමි. සිසිලස මෙන්ම ප්‍රාශ්වාසයේ උණුසුමද වෙන වෙනම හැඳිනිමි. මද වේලාවකින් හුස්ම නොදැනී ගොස් හිසකෙස්වල සිට සෙන්ටිමීටර් 6ක් පමණ දුරකින් සෑදුණු වෘත්තාකාර කොටසක් තුල මගේ මුළු කයම විශාල මගේ මුළු හිසම විශාල ආලෝක ධාරාවකින් වැසී තිබුණි. මද රක්ෂණයක්ද මළුවට දැනුනි. පර්යාංකයට වාඩි වීමේදී අවට පරිසරයේ තිබුණේ අඳුරු ලෙසය. වැස්ස වැටීමට ආසන්නව තිබුණි. මෙතරම් ආලෝකයක් හා තාපයක් මට දැනෙන්නේ පරිසරයෙන් නොවන බව ස්ථීරය. මේ తත්වය ඊතරම් ගණන් නොගෙන හුස්ම නොදැනෙන හිස් බවක ටික වේලාවක් සිටියෙමි. ඕනෑම වේලාවක් එලෙස සිටිය හැකි බව හිතට දැනුනි. ඔළුව ප්‍රදේශයේ සිට ක්‍රමයෙන් එක තැනකට එකතු වූ යමක් ඉහළට ඇදී යනු දැනිනි. මගේ උස ඊට වැඩි වූ බවක් දැනුනි. ඉදිරියට භාවනාව කරගෙන යාමට උපදෙස් පතිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. හොඳයි. ඒ කියන්නේ අපේ හිතේ සමාධි ස්වභාවයන් වර්ධනය වෙනකොට විශේෂයෙන්ම ආනාපාන සතියේ සමාධිය වර්ධනය වෙනකොට වගේ ආලෝක ස්වභාවයන් මතුවෙන්න පුළුවන්. ඉතින් මේකෙන් කියවෙන්නේ දැන් සමාධිය වැඩෙනවා කියන එක. ඉතින් ඒ නිසා ඕක ඔහොම තව ටිකක් ඉස්සරහට යන්න දෙමු. එතකොට හොඳට හිත සමාධිමත් වෙලා අපිටම දැන් හුස්ම රැල්ලත් එක්කම යන්න. මේ ආලෝක ස්වභාවයන් ඒවි. ඒවා ඔස්සේ දැම්ම යන්න එපා. හොඳට තවදුරටත් හුස්ම රැල්ලත් එක්කම ඉන්න. සමහර ලාට ඔය ආලෝක ස්වභාවය ඇවිල්ලා නිකන් තමන්ගේ හුස්ම රැල්ලත් එක්කම වගේ සමපාත වීමක්, ඒකාග්‍ර වීමක්, ඒකාත්මීය වීමක් වෙන්න පුළුවන්. එතකොට හිමීට අපිට පුළුවන් ඕනනම් හුස්ම රැල්ල වෙනුවට මේ ආලෝකය දිහා බලන්න. එතෙක් දැම බලන්න යන්න එපා. මෙතන සමාධිය හැදෙන බව තේරෙගෙන තේරෙනවා. ඒක තවදුරටත් කරගෙන යන විදිහ හොඳයි. සමාධිය අපි තුන් මෙහෙම දැන් හිත හොඳට ඒකාග්‍ර වුණා, නාසිකාග්‍රේම තියෙනවා. අර ආලෝක ස්වභාවයක් තියෙනවා. මේ වෙලාවේදී අපි හිතමු හොඳට එක්කෝ නිකන් ඇඟ කිලිපොලා යනවා. එහෙම නැත්නම් රැල්ලක් ඇවිල්ලා ආයි යනවා. ඔන්න වගේ ස්වභාවයක් නැත්නම් පා වගේ දැනෙනවා. ඒ වගේ දේවල් දැනෙන්න ඉඩ තියෙනවා. එතෙන්දී තේරුම් ගන්න මේ ඔක්කොම ඇවිල්ලා වේදනාවේ ස්වභාවයන්. රැල්ලක් කියන්නේ නිකන් ඇඟ කිලිපොලා යාමක් නැත්නම් රැල්ලක් ඇවිල්ලා වගේ යන යෑමක්. ඒතර තියෙන්නේ සුඛ වේදනාවක් තියෙන්නේ. සුව වේදනාවක් තියෙන්නේ. ඒ සුව වේදනාවත් ඔන්න කලින් තිබුණේ නැහැ. ඔන්න දැන් හටගත්තා මුළු කය පුරාම ඔන්න වෙනස් වුණා නැත්නම් ඒකට ලක් වුණා ඊට පස්සේ ඔන්න නැතිලා ගියා. ඔන්න ඇඟ කිලිපලා යාමක් කලින් තිබුණේ නැහැ. ඔන්න දැන් පටන් ගත්තා. ඔන්න ඒක වෙනස් වුණා. ඔන්න නැතිලා ගියා. ඉතින් මේ හැමදේම බුදුරජාන් වහන්සේ කියනවා මේ ආනාපාන සති සූත්‍රයේදී පීතිපටි සංවේදී අස්සසි සාමිති සික්ඛති. සුඛපටි සංවේදී අස්සසි සාමිති සික්ඛති. කියලා මේ කායික වශයෙන් මානසික වශයෙන් දැනෙන සියලුම මේ ආනාපාන සතිය යෙදීමේදී දැනෙන මේ සියලුම සංවේදනාවන් නැත්තම් මේ සුඛ වේදනාවන්, සුව වේදනාවන් ඔක්කොම වේදනාවේ ස්වභාවයන් වශයෙන් දැක ගන්න. එතකොට අන්න මේකේ තව සෑහෙන ගැඹුරකට යන්න පුළුවන්. ඒ නිසා මේ මතුවෙන දේවල් වලට ඉඩ දෙන්න කිසි වරදක් නැහැ. ඒ හැම දෙයක්ම ඇලෙන්න යන්න නැතුව මේක මගේ කරගන්න යන්න නැතුව මේක හොඳින් දැක ගන්න. මේවා දැන් කලින් තිබුණ නැහැ. ඔන්න දැන් හට ගන්නවා. ඒක මගේ පාලනයෙන් තොරයි. එයා දැන් ඔන්න හටගත්තා. යාම වෙනස් වුණා. යාම නැතිලා ගියා. ඔන්න තන් තව එකක් ආවා. එයා මම මේ ආරාධනා කළා නෙමෙයි ආවේ. මට ඕන වෙලාවට නෙමෙයි ආවේ. යාට ඕන වෙලාවටයි ආවේ. ආවා එයාත් දැන් කය පැතුරුණා නැත්නම් හිතට තේරුණා. ඊට පස්සේ නැති වෙලා ගියා. අපි උපේක්ෂාවෙන් මේ හැම දෙයක්ම නිරීක්ෂණය කරමින් යනවා. දෙකට කරගෙන යන්න. තේරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. පර්යංකයේදී සිත වතු පිට ස්ථාවර භාවයක් අත්විදිමි. එය එක්තරා සමාධියක් උවද අකණ්ඩ සතියක් පවත්වාගෙන යා හැක. මුලදී අඳුරු ස්වභාවයක් ගන්නා මේ අවස්ථා ටික වේලාවකින් මද ආලෝක ගතියක් ගනී. අරමුණක් නොමැති වුවද මේ අවස්ථාවට මුහුණට මුහුණලා සිටීමේ හැකියාවක් පුහුණු වී ඇත. පසුගිය පරයන්ක දෙක තුනකදී වෙනත් ආකාරයක අත්දැකීමක් ලදිමි. සිත එකවරම හිසට වඩා උස් මට්ටමකින් දැනේ. අන්ධකාර ගතියකින් පටන්ගෙන සියුම් ආලෝක ධාරා ගලා යන්නාසේය. ඊතා තැන්පත් වූ ශාන්ත වූ සමාධියකි. හිත නිහඬය. දැනෙන දකින බව පමණක් අත්විදිමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා ආලෝකයේ කෙරෙහි අවධානය නොදක්වමි. එහෙත් භාවනාව සමතත්වයකට හැරී ඇද්දයි සිතේ. කරුණාවෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි. හොඳයි. කාගෙද කියන්න පුළුවන්ද? මෑණියෝ මේ කලින් කර කර හිටියේ කලින්ම අර අරමුණු නැති ස්වභාවය තුළ උපේක්ෂාවෙන් ඉඳීමනේ නේද? එහෙම හිත පවත්වගෙන ඉන්නකොට දැන් මේ ආලෝකය මතුවෙනවද? හැමතිස්සෙම වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඊයේ පාරක් ආවා මම ඒක ගණන් ගත්තේ නැහැ. හරි. දැන් උදේ ආයෙ නැවතේ චිත්‍රයක් ආවා. හරි. ඒක කියන්නේ නිකන් නිකන් සෞම්‍ය ආලෝක සභාවයද තියෙන්නේ එහෙමද? ඒක වෙන්නේ දැන් ඝන අඳුරු තත්යක ඉන්නේ. තද සමාධිය. හරි. එකපාරටම නිකන් මා පිටින් නිකන් උඩින් මේ කාණට වගේ ඒ ඒ අඳුරද එන්නේ? නෑ අඳුර අඳුර නෙවෙයි එන්නේ. එකපාරටම නිකන් මාව වැහෙනවා වගේ ඒ තද සමාධිය. ඊට පස්සේ ඒක නිකන් එක ලේයර් එකක් වගේ ගිහිල්ලා තමයි ඒ ආලෝකයක් වගේ දෙයක් ඇති වෙනවා තේරෙන්නේ. හැබැයි ඒකට මට කරන්න කිසි දෙයක් එතන නැහැ. බලන් ඉන්නවා විතරයි. බලන් ඉන්නේ අර අඳුරු ස්වභාවය තුල. අඳුරු ස්වභාවය දිහාව තමයි බලන්නේ ඉන්නේ. ඊළඟට ඒ කියන්නේ මෙතන අඳුරු ස්වභාවය දිහා බලන් ඉඳද්දී හිතට අරමුණු වෙන වෙන අරමුණක් නැහැ. කිසිම දෙයක් නැහැ. නෑ. ඒ කියන්නේ මම ඒකට මේකට පොඩ්ඩක් හරි attention දුන්නා නම් ඉවරයි. ඒ කියන්නේ ඒක වෙනස් වෙනවා. මොකට attention දුන්නද? ඒ කියන්නේ ඒ කියන්නේ මේ ඇඳුරු වෙන්නේ අයි කියලා හරි ආලෝකේ හරි මට මුකුත් කරන්න ඒක මුකුත් කරන්න බෑ. හරි. හරි. ඉබේම සිද්ධ වෙන දෙයක් විතරයි. සක්මනේදිත් වෙනවද? නෑ සක්මනේ සාමාන්‍ය දෙයට යන්නේ. මොකක්ද දැන් සක්මනේදී අරමුණකින් තොරව හිත සැහැල්ලුවෙන් තියාගෙන යන්න පුළුවන්. එහෙමයි. ඕක ඕක තුල ඉන්නකොට නිකන් ඇඟ කඩන් වැටෙනවා වගේ දෙයක් වෙනවද? නෑ මෙහෙම හිතන්නාස දැන් මුලදී අර නියන් empty pockets වල කෙනෙකුට කඩා වැටිච්ච ගතියක් තිබ්බනේ ඊට පස්සේ අර හිත අවදි කරනවා වගේ බොහොම අමාරුවෙන් ඒකට උත්සාහ කරලා බලනකොට නිකන් අර wobbling ගතියක් වගේ ඇවිල්ලා ඊට පස්සේ නිකන් face to face ඉන්න පුළුවන් සමාධිය ඒ කියන්නේ අරමුණ නැතුව ඊට පස්සේ ඒක දැන් දිග කාලයක් ඉන්න පුළුවන් සමහරලාවට පරයන්කේ සෑහෙන වෙලා අරමුණක් නැතුව ඉන්න පුළුවන් ඒ ඉන්න අතරේ ඒ ඉන්න අතරේදී මේ සමාධියට යනවා. එහෙමද වෙන්නේ? එහෙමයි. ඒක නම් එච්චර ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ දැන් හැබැයි මේකෙදි පොඩ්ඩක් ඕන නම් කියන අපි දැන් මේ දිහා බලද්දි අපි හිතමු දැන් අපි S2 වහගෙන හිටියට දැන් මේ අඳුර දිහා බලන්න පුළුවන්. අඳුර දිහා බලනකොට බලන්න හිතේ ආතති ගතියක් ගොඩ නැගෙනවද කියලා. ඒ කියන්නේ අපිට පුළුවන් නිකන් කිටි කිටිය බලන්න පුළුවන් නිකන් මේකට හෙල්ලෙන්න දෙන්නේ නැහැ. අපි හොඳට මූණ හිර කරගෙන බලාගෙන ඉන්නවා. ඉතින් අර එහෙම පුළුවන් මේක නිකන් ලොක් කරගෙන වගේ බලාගෙන ඉන්න. නෑ සම්නාස එතන නෑ. එතන පුදුම නිශ්ශබ්දතාවයක්. ඒ කියන්නේ හරීම නිහඬයි. මම මීට කලින් එක්ස්පීරියන්ස් කරලා නෑ එහෙම දෙයක්. හොඳයි. හරීම ශාන්තයි. හොඳයි. එහෙමනම් ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ මේ මේ දිහා බලන්න ඕනේ බොහොම සෞම්‍ය විදිහට. බොහොම මෘදු විදිහට. බොහොම නිමිච්ච විදිහට. බොහොම ආතතියකින් තොර විදිහකට. හැබැයි නිකන් අපිට නිකන් බොහොම සෞම්‍ය දෙන නිකන් බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නවටත් වඩා නිකන් ඒ තුල හිත පවත්වමින් ඉන්නවා. ඇස් දෙක වෙනුවට නිකන් ඒ දැනෙන ස්වභාවය තුල ඉන්න. අපිට ඇස් දෙක වහගෙන හිටියට ඔය දේ අරමුණු කරලා ඉස්සරහා බලන්න පුළුවන් නේ. සමහරට බැලීම තුලදී පොඩි ආතති ගතියක් හැදෙන්න පුළුවන්. ඒකත් අවශ්‍ය නැහැ. ඒකත් අවශ්‍ය නැහැ. නිකන් බොහොම සෞම්‍ය විදිහට බලාගෙන ඉන්නවා, මෘදු විදිහට බලාගෙන ඉන්නවා. හැමතිස්සෙම මේ පාර නිවැරදි කරගන්න ආතතිය කියන මේ මොකද්ද නිර්ණායකයේ හරහා. ආතතියෙන් තමයි අපි තේරුම් ගන්නේ මේක මේ පැත්තට ගියොත් ආතතිය වැඩි වෙනවා නම් ඒ කියන්නේ මම මේ පැත්තටයි එන්න ඕනේ. මේ පැත්තට යනවා වැඩි නම් ආයෙ ආතතියක් වැඩි වෙනවා ආයෙ මම මේ පැත්තටයි එන්න ඕනේ. අරකින් තමයි අපිව මේ ගයිඩ් කරන්නේ. ආතතියකින් තොර නම් ඒ කියන්නේ අපේ ගානට ඒ වෙන්න ඕන දේ වෙනවා. අපිට තියෙන මුකුත් නොකර ඉන්න අපි ගයිඩ් වෙන්න තියෙන ආතතිය හැදීම හෝ නැත්නම් ආතතිය වර්ධනය වීම හෝ අඩු වීම කියන පද්ධති දෙක මත ඒ නිර්ණායක දෙක මත තමයි අපි තීරණය කරන්න තියෙන්නේ. අපි බොහොම බලන්න ඒකෙදී ඕක සමාධිය හැදෙනවා. හැදෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඒකට එහෙම යන්න දෙන්න. ගැටලුවක් නැහැ. දැන් ඕකෙන් නැගිට්ටාම සමාධියෙන් පස්සේ පරයන්කෙන් නැගිට්ටාම කලින් තිබුණට වඩා නිකන් හිතේ තැම්පත් භාවයක් හිතන යන නිවිච්ච වගේ ස්වභාවයක් නිකන් සිසිල් වෙච්ච ස්වභාවයක් එහෙමද දැනෙන්නේ. හරි. එහෙනම් ගැටලුවක් නැහැ. ඒක දිගට වෙන්න අරින්න. ඒ කියන්නේ අර මේ දැන් මම මේ ටිකේ එක දිගට යනකොට සමාධිය හැදෙනවා. දැන් හැබැයි ඕක අපිටම වෙන වෙන වැඩ වැඩ කටයුතු වල හැම යෙදෙනකොට ආයෙත් සමාධිය අඩු වෙනවා. ඒක එහෙම තමයි. ඊට පස්සේ ඉතින් හැබැයි ඒකෙන් මෙතනින් අදහස් වෙන්නේ නැහැ හැමතිස්සෙම අපි සමාධිය ඔස්සේම ආයතී කියලා. සමාධිය හැදෙන වෙලාවට ඉතින් කමක් නැහැ. හැබැයි ඉතින් අර මෙතන නෙමෙයි කෙලස් කැපීම සිද්ධ වෙන්නේ. මේක නිකන් මේක නිකන් අර අපිව පොඩ්ඩක් නිකන් බැටරි charge කරලා ගන්නවා වගේ නිකන් හිත ආයෙත් නිකන් නැවුම් වෙලා එනවා මෙතෙන්දී. හරිම මේ නැවුම් භාවයක් ආයෙ නිකන් මේ මේ පිරිසුදු භාවයක් හිතට හිතට නිකන් ආලෝකයක් ලැබුණා වගේ උනන්දුවක් ලැබුණා වගේ නිකන් තරුණ වුණා වගේ අන්න ඒ වගේ දෙයක් තමයි තියෙන්නේ. ඔව්. මෙතන සම්නසර සමාධියට වඩා මට පේන්නේ සතිය කියන එක. ඒ අකණ්ඩ සතියක් තියාගෙන යනකොට තමයි තියෙන්නේ. අනිවාර්යයෙන්. ඒ සතිය වැටෙනකොට තමයි එකපාරටම අර එක්ක ඩීප් සමාධියකට කියලා නිකන් බෙල්ල කඩා වැටෙනවා. හරි එහෙම හරි වෙන්නේ. ඔව්. නැත්තම් එකෙන් අහකට යන්නේ සතිය අඩු වුණාම කියලා. වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේ මට්ටම් වලදී සතිය පවත්වන්න කියලා අපි අනවශ්‍ය උත්සාහයක් දැම් දරුවොත් ඒකත් අවුල්. එහෙමත් ඕනේ නැහැ. මෙතන තියෙන බොහොම සෞම්‍ය විදිහට මේ තුළ දැනුවත්ව ඉන්න ඕනේ හැබැයි. තනිකර දැනුවත් භාවයක් තියෙන්නේ. අවදිමත් භාවයක් තියෙන. අරමුණකින් තොරයි හැබැයි හිත අවදිමත්. දැනුවත්. ඒ තුළ අපි ඉන්නවා. ඒ තුළ ඉඳීම තුළ අන්න හිත ගැඹුරට යන්න පුළුවන්. ඒකේ ගැඹුරු සමාධිය වලට යන්න පුළුවන්. ගියාට ඉතින් වර්ධකුත් නැහැ. දැන් අර පොඩි උතන තියෙන ගැටලුව වෙන්නේ අපි හිතන්න දිගටම මේ බඳු ගැඹුරු සමාධිවල දිගට යනවා කියලා. දවසේ ඔන්න පැය දෙක තුන ඉන්නවා. ඊළඟ දවසෙත් එහෙම ඉන්නවා. ඉතින් ඒ සමාධිය හරහා දැන් ඒ දැන් ඊට පස්සේ සමාධිය හුරු වෙනවා. සමාධිය වුණාට පස්සේ නිලට වාඩි වුණා වාඩින ගමන් ටක් ගාලා සමාධියට ගියා. දැන් අන්න සමාධිය තමයි ඉස්සරහට එන්නේ. දැන් මොක මුලදී අමාරු වුණාට පස්සේ ඔය කළා කළා කළා කළා කළා ඔහම යන්න යන්න ටක් ගාලා ඉක්මනට දැන් ඔතෙන්ට යන්න පුළුවන් වේවි. හැබැයි එතනදී පොඩ්ඩක් පාඩුවකුත් හිටිනවා. මොකද දැන් දැන් හිත පුරුදු වුණා එතෙන්ට ටක් ගාලා එතෙන්ට ගියා එතෙන්ටලා හිටියා. දැන් ඒතකොට කෙලස් එන්නේ නැහැ හිතට. හිතට ඒ කියන්නේ මතු පිට නෙමෙයිනේ ගැඹුරටම යනවා හැමදෙස්සෙම ගැඹුරෙම ඉන්නවා. ඉතින් හැමතිස්සෙම ඒ ඒකේ ශක්තිය නිසා හිත සම්පූර්ණ නිකන් හිස්ව තියෙන්නේ. එළියට ආවත් S2 ඇරියත් මුකුත් ගන්නෑ. කියන්නේ අනිත් අය බැන්නත් ගැහුවා මොකක් ගාණක් නැහැ. ඉතින් ඒක හැබැයි එච්චරම සාර්ථක නැහැ. ඉතින් එතෙන්දී ආයෙත් සමාධිය උඩට ගන්න ඕනේ. එතෙන්දී අපි ඒ කියන්නේ විපස්සනාවේ යනකොට ඒ කියන්නේ සමාධියයි සතියයි ප්‍රඥාවයි ඔය තුන ගැන ටිකක් සැලකිලිමත් වෙන්න වෙනවා. මේ තුන හොඳ සමබරතාවයක තියෙන්න ඕනේ. සමාධිය තියාගන්න අවශ්‍ය වෙන්නේ නිකන් අර හිත ඕනවට වඩා වික්ෂිප්ත වුණොත් මේක අපිට කරගන්න බැහැනේ. ඒකට හරි වෙහෙසයි. ඉතින් ඒ නිසා අන්න සමාධිය පොඩ්ඩක් ළඟින් තියාගන්න ඕනේ. හැබැයි සතියයි ප්‍රඥාවයි තමයි ඉස්සරහින් අරගෙන යන්න තියෙන්නේ. සතියෙන් පෙන්ලා දෙනවා හැමතිස්සෙම ඔන්න ක්ලේශයක් ආවා නැත්නම් ආයෙ ගිහිලා උපාදාන කරා මොන මොන හරි ඔන්න ආතතියක් මතුවනා කියලා අන්න සතියෙන් පෙන්ලා දෙනවා. ප්‍රඥාවෙන් ඒකට විසඳුමක් දෙනවා. ඉතින් ඔය දෙක තමයි ඉස්සරහට අරගෙන යන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා සක්මනේදී පුළුවන් තරම් පොඩ්ඩක් තවත් තවත් ඒ කියන්නේ මේ කොහෙටවත් අරමුණකට හිත යොමු කරන්නේ නැතුව සමාධි පැත්තකට යන්නේ නැතුව පුළුවන් තරම් හිත හිත දිහාම බලාගෙන යන්න. හිතේ එන අරමුණු වලට වෙන්නේ මොකද්ද? හිත මොනවාද ඉල්ලන අරමුණ නැත. හිත ගන්න අරමුණ මොනවාද? හිත යන්නේ කොහෙටද? කීකේ බලබලා එතනින් ප්‍රඥාව පැත්තට දාගන්න. දැන් අර මේ ටිකේම එක දිගට මේ අර වැඩසටහනේ ඉන්නකොට ඉතින් වාඩි වෙලා ඉන්නකොට නිමුත් කරන්නත් ඇත්තෙත් නැහැ නේද? එහෙම සමාධි වෙනවා. ඒක කරන්න දෙයක් නැහැ. <laughs> නමුත් ඉතින් ඔය වැඩ කරන්න ගිහිලා ගෙවල් දොරවල් වල ආහාරමේ ඉන්නකොට ඉතින් ඕක අඩු වෙනවා. අඩු වෙලා ආයෙ මතු පිටට එනවා. ඒකේ දෙපැත්තම තියෙනවා ඉතින්. මතු පිටට ආවහම මේකේ හොඳක් තියෙනවා. එතකොට තමයි අන්න කෙලස් ඇවිස්සෙන්නේ. එතකොට ආයෙ සමාධියේ පවර් එකක් නැහැ, බලයක් නැහැ. අන්න දැන් උඩ ඉන්නේ. දැන් එයාට ඕන විදිහට තමයි එයා වැඩ කරන්නේ. අන්න දැන් නොරුස්නා දෙයක් සිද්ධ වුණාම ආයෙ ගැටෙනවා. ආයෙ ඔන්න කැමති දෙයක් සිද්ධ වුණාම ආයෙ ඇලෙනවා. ඉතින් ඒ ආයෙ කවුරු හරි කෙනෙක් ගැන මනිනවා, මාන්නේනවා, ඔක්කොම ටික එනවා. ඉතින් ඒවන් ඒවෙන් තමයි හැබැයි ඉගෙන ගන්න තියෙන්නේ. ඒ නිසා මේ දෙකම يعني යන වෙලාවට සමාධිය හැදෙයි. ඊට පස්සේ ඉතින් ආයෙ අනිත් කටයුතු වල යෙදෙද්දී ආයෙත් මේක උඩට එනවා. උඩට එන හැබැයි මෙතන මේ උඩට ආවා කිව්වට සම්පූර්ණයෙන්ම අර මුල් කාලේ වගේ අසතිමත් මුලට උඩට එමක් නෙමෙයි මෙතන තියෙන්නේ. අවදිමත් සතිමත් හැබැයි ගැඹුරක ගැඹුරක හිර වෙලා නෙමෙයි දැන් ඉන්නේ. ගැඹුරක මේ තැම්පත් වෙලා නෙමෙයි නම් මතු පිටමයි ඉන්නේ. මතු පිට අවදියෙන් ඉන්නවා. හරිම සරලව බොහොම මතු පිටින් දැනුවත්ව ඉන්නවා. දැනුවත්වම තමයි ඔක්කොම දැන් සිද්ධ වෙන්නේ. කෙලස් කෙලස් එන්නේ දැනුවත්ව, හිත පිට යන්නේ දැනුවත්ව, නැත්නම් අනිත් අයත් එක්ක කනුදෙනු කරද්දී තමන්ගේ හිතේ දේවල් සිද්ධ වෙන්නේ දැනුවත් මේ ඔක්කොම එතකොට දැනුවත් තමයි සිද්ධ වෙන්නේ. එතනින් තමයි අපි තේරුම් ගන්නේ තාම මොනවද මේ හිතේ ස්වභාවය දැන් මොකද්ද? මොනවටද මම තාම අහු වෙන්නේ? මගේ මගේ හිතේ තාම රූප බලන්න කැමැත්තද තියෙන්නේ? නැත්නම් සද්ද අහන්නට කැමැත්තද තියෙන්නේ? ගඳ සුවඳ සම්බන්ධයෙන් කැමැත්තද තියෙන්නේ? ස්පර්ශයක් සම්බන්ධයෙන් කැමැත්තද තියෙන්නේ? එහෙම නැත්නම් මොන හරි දෙයක් විතර්ක කරන්න කැමැත්තද තියෙන්නේ? මේ ඔක්කොම ඉතින් අපිම තේරුම් ගන්නයි තියෙන්නේ. හිතම අධ්‍යයනය කිරීමක් තමයි කරන්න තියෙන්නේ. දිගට කරගෙන යන්න. හොඳයි. තේරුම් ගන්න. ගෞරවණ ස්වාමීන් වහන්සේ මේ මගේ ප්‍රශ්නයක් ඇහුවට කවන්නේ තේරිලා. ඔව් කීයක් හරි නිකන් ගන්න බෑ හැබැයි. <laughs> මේකට සම්බන්ධ වෙන්න මට හිතුනේ. ආ හොඳයි. මේ මාකට ඒ වගේ ගැඹුරු සමාධියක් ආවා මුලදී ඊට පස්සේ ඔබ වහන්සේගේ උපදෙස් ගන්නව චිත්තානුපස්සනාව කරන්න ගත්තා. හරි. දැන් චිත්තානුපස්සනාවේදී හැමතිස්සෙම gederදී වැඩ කරනකොට හිත දිහා බල බලාම ඉන්නවා. හරි. දැන් වහන්සේ ගත්තත් සමාධිය එන්නේ නැහැ හැමතිස්සෙම අර අවදියෙන් ඉන්නවා. හරි. සමා අවදියෙන් ඉන්නවා හිත ගැන බලාගෙන ඉන්නවා ගැඹුරු සමාධියකට යවෙන්නෙම නැහැ. හිත ගැන බලාගෙන ඉන්නකොට يعني හිතේ දැන් හිත ලිහිලා යන්නේ නැද්ද? ලිහිලා කියන්නේ දැන් හිතන්න දැන් අරමුණු පේලියට ආවා කියලා හිතන්න සිතුවිලි. ආවට පස්සේ මේවා අතර හිඩස් වැඩි වෙන ගතියක් දැනෙන්නේ නැද්ද? අරමුණු එක එකක් අතර හිඩස්. එක එකම එකම සංඛ්‍යාතයෙන් දෙන්නේ එකම වේගෙන්ම ඔක්කොම දිගට මොකොත්ම නැහැ. සමහර අවස්ථාවල. අන්න හරි. අන්න ඒ වෙලාවේදී තමයි සමාධිය හදන්න තියෙන්නේ. ඒ වෙලාවේදී මුකුත් නැතුව අන්නේ මුකුත් නැති ස්වභාවය තුල තමයි සමාධිය හැදෙන්නේ. අරමුණු ආවා. දැන් හිතන්න මුලින් හරි වේගෙන් සිතුවිලි රැසක් එනවා. අපි ඒ දිහා බලාගෙන ඉන්නවා. අපි මේගොල්ලන්ට උනන්දු කරන්නේ නැත්නම් මේකට අහු වෙන්නේ නැත්නම් අනුග්‍රහ කරන්නේ නැත්නම් මේගොල්ලෝ දැන් පොඩ පොඩ පොඩ දුර්වල වෙන ගන්නවානේ. දුර්වල වෙලා දුර්වල වෙලා දැන් ඔන්න මේගොල්ලෝ දැන් එන වේගෙ අඩු වෙනවා. කියන්නේ දැන් ඉස්සෙල්ලා අපි තුන් විනාඩියට 30ක් ආවා. දැන් ඉන්නේ විනාඩිය 15යි. විනාඩියට 15යි දැන් ඉන්නේ. දැන් ඊතර පොඩ්ඩක් මේගොල්ලෝ අතර නිකන් හිඩස් වැඩි වෙලානේ. හිතන්න ඊළඟට එන්නේ විනාඩියට 10යි. ඊළඟට එන්නේ විනාඩියට 5යි. හිතන්න ඊළඟට විනාඩියට 2යි ආවේ. දැන් එතකොට මේ දෙක අතර පරතරයක් තියෙනවානේ. ඔන්න එකක් ආවා. ඊට පස්සේ ඔන්න විනාඩි තප්පර 50ක් විතරම හිස් මොකක්වත් නැහැ. ඊට පස්සේ ඊළඟ එක එන්නේ. දැන් මේ හිස්ව භාවය තුළ හිත තියන්න. එහෙමයි. ඒ හිත ඒ හිස්ව භාවය තුළ හිත තැබීමෙන් තමයි මේ අනිමිත පැත්තට දැන් යන්නේ. චිත්තානුපස්සනාවෙන් යනකොට මේ හිතේ ඒ සිතුවිලි අතර පරතරයට හොඳට හිත තියාගෙන ඉන්නවා. එතකොට අන්න එතන හිත හඳුන ගන්නවා. දැන් සිතුවිලි සිතුවිලි නෙමෙයි දැන් මූලිකත්වයේ ගන්නෙ අපි අර හිත තිබ්බ හිස් අවකාශය. නැත්තම් මුකුත් නැති ස්වභාවය. එතනට තමයි අපි අවධානය තිබ්බේ. එතකොට අර සිතුවිලි දැන් බොඳ වෙලා යනවා ඉක්මනටම. අපි මෙතන දැන් ටික ටික ටික තහවුරු කරගන්නවා. මෙතන තමයි සමාධිය හැදෙන්නේ. මේක මේක බහුලීකృత වෙන්න වෙන්න මේකේ කාල පරිච්ඡේදය වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න තමයි සමාධියක් හැදෙන්නේ එතන. නැතුව දැන් අර සමතයක් වඩනවා වගේ අරමුණත් වලට ගිහිල්ලා හදන සමාධියක් නෙමෙයි මෙතන තියෙන්නේ. ඔව්. ඔය ඔක යන ක්‍රමය හොඳයි. ප්‍රශ්නයක් නැහැ. ඒකේ වාඩි වෙලා කරද්දි සිතුවිලි වලට එන්න දුන්නා. අර වගේ මේ හිස් මේ සිතුවිලි අතර තියෙන පරතරය හඳුනාගත්තා. පරතරය තුල හිත තියන් ඉන්න බලනවා. දැන්. ඒක වර්ධනය වීම හරහා තමයි සමාධියට යන්නේ. ඔව්. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ දවස තුල ස්වාමීන් වහන්සේ ලබා දුන් කමඨහන අනුව මුලින්ම බුදුගුණ වඩා මුළු ලෝක සත්වයාටත් අනන්ත අප්‍රමාණ වූ ලෝක සත්වයන්ට මෙත්සිට වඩා පැතිරුවා. මෛත්‍රී භාවනාව වරහිතුලේ පැය භාගයක් පමණ කර ආනාපාන සතියේ සිත යොමු කර භාවනාවේ යෙදෙන කාලය තුල ආස්වාස ප්‍රාස්වාස ඇති වෙන නැති වෙන ආකාරය හොඳින් නිරීක්ෂණය කෙලෙමි. ඇති වී නැති වී යන දේශ බලමින් සිටින විට සක්මන් කිරීම සඳහා සිත යොමු විය. සක්මනට පිවිස විනාඩි 3ක පමණ කාලයක් සාමාන්‍ය වේගයෙන් ගමන් කර පසුව නැවතී ශාරීරිය දෙස සිත යොමු කර විනාඩි දෙකක් පමණ සිටින විට මගේම ශාරීරිය තනිකරම හිස සිට පාදයටම ඇටසැකිල්ල මා ඉදිරියේ මැවි පෙනුනි. මා ඊට පසු මේ ඇටසැකිල්ල සමග විනාඩි 4ක පමණ කාලයක් ගමන් කළෙමි. ඊට පසු ඇටසැකිල්ල ක්‍රමයෙන් නැති වී යන ආකාරයේ මනසින් දුටුවෙමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මෙය භාවනාවට බාධාවක්ද යන වග මාහට පහදා දෙන්න. නෑ බාධාවක් නෑ. ඉතින් අපි ඉන්නෙත් කොහොමත් අට සැකිල්ලක් ගන්න. <laughs> මේ දැන් තමයි තේරලා තියෙන්නේ. ඉදිරියට කල යුතු දේ වටහා දෙන්න. නෑ ඕක වැඩුණොත් ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ තමන්ට හොඳට ඒ කියන්නේ අර මේ හිත ටිකක් ගැඹුරට යනකොට මේ මතු පිට නෙමෙයි ටිකක් ඔයකේ අහුවෙන්න පුළුවන් වැරද්දක් නැහැ. ඒ කියන්නේ මේ දැනෙන දේත් එක්ක යන්න පුළුවන් තරම් අර ඇහැට පෙනෙන දේ වෙනුවට පුළුවන් තරම් දැනෙන දේට දාගත්තා නම් ලේසි. ඒ කියන්නේ අපි දැන් කය ඇවිදිනවා. ඇවිදිද්දි හැබැයි අපිට තද ගති තමයි නැත්නම් රළු ගති වගේ දේවල් තමයි ඉස්සරහට එන්නේ. නැත්නම් ඒව තමයි වඩාම ප්‍රකට. ඒ හරහා මේ ඇටසැකිල්ල මේ ඇහැට පේන්න පුළුවන් ඉතින්. ඒක වැරද්දක් නැහැ. ඒ ඇහැට පේන දේ වෙනුවට මූලිකත්වය දෙන්න කයට දැනෙන දේට. මේ යටිපතුල් වදිනකොට මේ විලුඹ වදිනකොට Tamanට දැනීම් රාශියක් තියෙනවා. ඒ දැනීම් එක්ක හොඳින් ඉන්න උත්සාහත් වෙන්න ඇහැට පෙන්වන දේ එක්ක වැඩියම යන්න අවශ්‍ය නැහැ. ගරුතර ස්වාමින් වහන්සේ සතර මහා ධාතුන්ට අමතරව ඇති විඥාන ධාතු ගැන පහදා දෙනමින් ඉල්ලමි. තෙරුවන් සරණයි. ඔව් විඥාන ධාතුවක් ගැන පෙන්නනවා. ඒ කියන්නේ ධාතු විභංග සූත්‍රයේදී ධාතුන් හතක් පෙන්නනවා. පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියලා. මේ ච ධාතුරෝ හයක් පෙන්වන්නේ. ඔව් හයක් පෙන්වන්නේ. ඒ නිසා ඒ කියන්නේ දැන් එක එක ක්‍රම වලට බුදුරජාණන් වහන්සේ උගන්ලා තියෙනවා. දැන් අපි කෙනෙක් පුජ්‍යලයක් සත්වයෙක් කියලා මේ හඳුනා ගන්නා ස්වභාවය බුදුරජාණන් වහන්සේ ඔන්න එක අවස්ථාවකදී ස්කන්ධ පහක් වශයෙන් පෙන්වනවා. එහෙම නැත්නම් ඔය වගේ ච ධාතුරෝ කියලා මේ ධාතුන් හයක් වශයෙන් පෙන්වනවා. එහෙම නැත්නම් අටලොස් ධාතුවක් වශයෙන් ධාතුන් 8ක් වශයෙන් පෙන්වනවා. එහෙම නැත්නම් ආයතන 12ක් වශයෙන් පෙන්වනවා. ඉතින් මේ එක එක විග්‍රහයන් තියෙනවා බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු. ඉතින් කොයි කොයි අපි එක එක්කෙනාට මේ යම් යම් දේවල් මේ හොඳට වදිනවා. ඇතම් කෙනෙකුට මේ ස්කන්ධ පැත්තෙන් විස්තර කරනකොට හොඳට ඒක තේරෙන්න ගන්නවා. ඇතම් කෙනෙකුට ධාතුන්ගේ පැත්තෙන් විස්තර කරනකොට එන්න තේරෙන්න ගන්නවා. ඇතම් කෙනෙකුට ආයතන පැත්තෙන් විස්තර කරනකොට අන්න යාට ඒක හොඳට තේරෙනවා. ඒ නිසා මේ බුදුරජාන් වහන්සේ මේ එක එක පැති පෙන්ලා දීලා තියෙනවා. ඉතින් අර ධාතු විභංග සූත්‍රයේදී පෙන්වන ඒ ධාතු හයේදී පටවියාපෝ තේජෝ වායෝ ආකාශ කියලා ගත්තාම මෙතන අපි තේරුම් ගන්න තියෙන ඒක තමයි භෞතික පැත්ත පෙන්ලා තියෙන්නේ. විඥාන ධාතුවට තමයි මේ සියලුම මානසික දේවල් ටික අඩංගු වෙලා තියෙන්නේ. එතනදී අපි සලකන සාමාන්‍ය මේ විඥාන හය විතරක් නෙමෙයි ඊට වඩා මුළු මානසික පද්ධතියම විඥාන ධාතුවට අල්ලලා තමයි පෙන්ලා තියෙන්නේ. ඒ නිසා දැනීම් ටික සියලු වේදනාවන්, සියලු සංඥාවන්, විඥානයන් ඒ සියල්ල මෙතන විඥාන ධාතු හරහා තමයි පෙන්වන්නේ. හැබැයි පංචස්කන්ධයක් වශයෙන් පෙන්නකොට එතන රූපස්කන්ධය කියන්නේ එකක් අනිකුත් මනසට අදාළ කොටස් හතරක් වෙනම පෙන්වනවා. අන්න එතකොට මානසික පැත්ත වැඩියෙන් විග්‍රහ කරලා පෙන්ලා තියෙනවා. ඒ නිසා මේ විඥාන ධාතුව කියලා ඔය මේ මේ ධාතු විභංග සූත්‍රයේදී 6 වෙනි ධාතු වශයෙන් පෙන්වද්දී අපි ඒක මේ විඥාණය ගැන විතරක් නෙමෙයි තියෙන්නේ සියලුම කායික කියන්නේ මේ වේදනාවන් සංඥාවන් සංස්කාරයන් විඥාන මේ ඔක්කොටම පොදුවේ සලකන්නයි වෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා නිදහසේ සිත දෙස බලා සිටින විට සිත එකවර සමාධිගත විය. තව දුරටත් සමාධිය දෙස බලා සිටින විට නැවත නැවත සිත ඉහළට ගොස් නැවතුණක් මෙන් දැනුනි. කරුණාකර මේ ගෞරවයෙන් පහදා දෙනමින් ඉල්ලා සිටින අතර මෙසේ සමාධියෙන් වැඩි වෙලා නොසිට වෙන යමක් කළ යුතු දෙයි පහදා දෙනමින් ඉල්ලා සිටිමි. කාගෙද කියන්න පුළුවන්ද? අමාරුයි වැඩෙන්නේ නේද? හරි. මේ දැන් මොකද සමාධියට යනවා කියන එක පොඩ්ඩක් විස්තර කරන්න. ස්වාමීන් වහන්සේ ඊයේ චිත්තානුපස්සනාව ගැන කරන්න කිව්වනේ. අහහ. එහෙනම් නිදහසේ හිතට නිදහසේ චුට්ටක් ඉන්න දීලා හිත ගැන බලන්න කිව්වනේ. දැන් හිතට චුට්ටක් නිදහසේ ආරගෙන හිත දිහා බලන්න ගත්ත ගමන්ම මුකුත්ම නොදැනී සමාධියකට ගියා. හරි. ම්ම් එතනට එන්න කලින් මොනවද කර කර හිටියේ? හිත දිහා බලන්න කලින් මොකද්ද බඩ බඩ භාවනාව? ආනාපාන සති භාවනාවත් ඇදුවා. සක්මන් භාවනාවත් කරලා තියෙනවා ගොඩක්. සක්මන සක්මන කරලාද මෙතෙන්ට ආවේ? ඒ ඔය කියන තත්ත්වයට එන්න කලින් ආවේ සක්මන හොඳට යෙදුණා. සක්මනේදී අරමුණේම හිත තිබුණද? දැන් කොහෙද මට හරියට චුට්ටක් මතක් කරලා දෙන්න මම ඒ කියපු ටික. ඔව්. ආනාපාන සතිය වඩාගෙන මුලින් ආනාපාන සතිය වඩාගෙන යනකොට අර එංගෙන් කියන්නේ ඒක සියුම් වෙලා ඇඟට හිත තිබ්බාම ඇඟ නැති වෙලා දිය වෙලා යනවා වගේ වෙන්න. අහහ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ දේශනා කරපු පරිදි සක්මන් භාවනාවට හිත තියන්න කිව්වහම හරි. සක්මන් භාවනාවත් කරගෙන ගියා මේ දැන් මට අර එතකොට දැනීම සමාධිය ටිකක් වැඩියෙන් යනවා හින්දා දැනීම ඇති වෙලා නැති වෙන එක බලන්න කිව්වා. හරි. ඒ කියන්නේ සක්මනේදී දැන් විවිධාකාර දේවල් දැනෙනවා. ඒවැයි ඇති වෙන නැතින සබය දකිමින් යනවා. දකිමින් යනවා. ඒක ඇති වෙලා නැති වෙනකොටත් සමාධිගත වෙනවා. හරි. කමන්නේ. ඒ කියන්නේ එතෙන්ද සමාධි දැන් එතෙන්ද හිමින් ඇවිදිනවාද නැත්නම් හයියෙන් ඇවිදිනවද? හිමින් ඇවිදිනකොට සමාධිය වැඩි වෙයි කියපින්ද සාමාන්‍යයෙන් යන්නේ මං වේගෙන් ඒ වේගෙම යනවා. හරි. හොඳයි. එතකොට ටිකක් පොඩ්ඩක් පැටලෙන තැනක ආව ස්වාමීන් වහන්සේ අර එතකොට චලනයන් දෙසයි තියෙන පාදයේ තියෙන තැනයි දෙකම බලාගෙන ඉන්නකොට ඔක්කොම එකට ඇති වෙලා නැති වෙලා යනවා වගේ දැනෙනවා. කමක් නැහැ. ඒක ඒක වෙන වෙනම බලන්න ඕනද නැත්නම්? පේන විදිහට බලන්න. ඔතෙන්ද හිත වෙහසන්න අවශ්‍ය නැහැ මේ. يعني මේක වෙනම බලන්නයි මේක වෙනම බලන්නයි කියලා. හිතට පහසුවෙන් දැනෙන විදිහට, පෙනෙන විදිහටම බලන්න. ඒකෙදී يعني මේ කොයි දේත් මේ කොහොමත් තියෙන නැතිවීම නැතිවීම ස්වභාවයක් නේ තියෙන්නේ. ඒක දැන් අපි පොඩ්ඩක් අර ඒ ඒවැය තියෙන විශේෂ ලක්ෂණ දැන් අපි තුමු තද ගතියක්, රළු ගතියක්, කුණුසුම් ගතියක්, සිසිල් ගතියක් කියලා මේ හතර ගත්තාම මේ හතරට ආවේනික ලක්ෂණ තියෙනවා. උණුසුම් ගතිය නෙමෙයි සිසිල් ගතිය කියන්නේ. රළු ගතිය නෙමෙයි සිසිල් ගතිය කියන්නේ. මේ අතර ඒකට ආවේනික ලක්ෂණ තියෙනවා. අපි ඒවා මුලින් හඳුනාගත්තා. දැන් හැබැයි අපි ඒවා නෙමෙයි හඳුනාගන්නේ මේ උණුසුමක් කියන එකක් දැන් ඇතිලා නැතිලා ගියා. රළු ගතියක් කියන එකත් ඇතිලා නැතිලා ගියා. සිසිලසක් කියන එකත් ඇතිලා නැතිලා ගියා. අපි බලන්නේ අන්න අන්නේ දෘෂ්ටි කෝණයෙන් දැන් බලන්නේ. ඒ නිසා කොයික මුලින් පෙනුනත් ප්‍රශ්නයක් නැහැ. සක්මනේදී පුළුවන් තරම් ඒ විවිධාකාර ලක්ෂණ ඇති වෙන නැති වෙන හැටි බලාගෙන යනවා. ඒක සාර්ථක වුණාද? එහෙමයි ස්වාමීනි. හරි. ඊට පස්සේ ඒකත් එක්ක ඇවිල්ලා වාඩි වුණා. ඒක කරලා ඇවිල්ලා වාඩි වුණා. එතෙන්දී දැන් අර කලින් මට එහෙනම් ඊයේ අර ඔයාද කිව්වේ මේ මේ මේ පැය බායය විතර වගේ යන්න හුනේ ඊට පස්සේ කරන්න බෑ එහෙම කියලා තාව කිව්වේ. එහෙමද? මුලින් එක පැටළුණා අර මං හිතාගෙන හිටියේ එක කකුලකින් පටන් අරගෙන අනිත් කකුලෙන් ඉවර කරලා එතකොට තමයි අනිත් ඊළඟට ගන්න තියෙන්නේ කියලා. යන්න තියෙන්නේ කියලා. පස්සේ එමත් මං ඉවරෙන තැනින් පටන් අරන් ඒ කකුලම තියන්න ගත්තා. ඊට පස්සේ ටික වෙලාවක් යනකොට ඒක මට මතු වුණා. ඒ කකුලෙම අනිත්‍ය මතු වුණා. හරි. ඇති වෙන එකයි නැති වෙන එකයි මතු වුණා. හරි. දැන් අද ස්වාමීන් වහන්සේ අද කරනකොට එහෙම නැති වෙලා සමාධිඥත වෙනවා. නැති වෙලා ටිකක් කියලා යනකොට නිකම් කකුල් දෙක නිකම් වෙන කොහෙන් හරි හයි කරපු දෙයක් වගේ දැනෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ අපිට අපිට අර කියන ආකල්පමය ආකල්ප වෙනස් වෙනවා. දැන් අපි හිතාගෙන ඉන්නවනේ මේක තනි මේක මගේ කය මේක තමයි මගේ පාද මේ තමයි මගේ අත් කියලා ඉතින් අපි හදාගෙන තියෙන සංඥාවන් දැන් අයින් වෙලා යනවා. ඒක අර මොටරයක් කකුල් දෙකන මොටරයක් හයි කළා වගේ. හරි. ඒක ගැටලුවක් නැහැ. සමහර එක එක අයට එක එක විදිහට පේනවා. ඒක ඒ කියන්නේ අපිට ඒ මේක ඔහේ වෙන්න ඉඩ හැරලා මේක හුදු කයක් බව වටහාගෙන නැත්තම් මේකට කයට ඒ විදිහට කටයුත්තේ යෙදෙන්න හැරලා අපි පැත්තකටලා බලනවා. ඒ බලද්දි මේක දිහා වැටෙන්නේ නිකන් ඇතම් කෙනෙකුට ඔන්න බයිසිකලයක් පදිනවා වගේ වැටෙනවා. නැත්තම් මෝටරයක් දැම්මා වගේ වැටෙනවා නැත්තම් හබල් ගන්නවා වගේ වැටෙනවා එක එක විදිහට වැටෙනවා ප්‍රශ්නයක් නැහැ ඒකට දැන් ඒක බලාගෙන යන්න පුළුවන් එහෙමද හරි හිත පිට යන්නේ නැහැ එහෙමයි ස්වාමීනි හොඳයි ඊට පස්සේ ඇවිල්ලා වාඩි වුණා මට හරියටම මතක නැහැ ඊට පස්සේ දැවිල්ලා වාඩි වුණේ කියලා හරි ආ කියන්නම මම අර ස්වාමීන් වහන්සේ ඊයේ දේශනා කරපු පරිදි හිතට නිදහසේ පොඩ්ඩක් ඉන්න දීලා හිත දිහා බලාගෙන ඉන්න කිව්වනේ එතෙන්ට එන්න කලින් ඒකයි මට දැනගන්න ඕනේ. ඒ කියන්නේ හිත දිහා බලන්න කලින් ආනාපානසයක් එම් වැඩිවද නැත්නම් මේක විතරද කළේ? නැත්නම් කෙලෙම ඊට වඩා හිත දිහා මේක විතරයි කරේ ස්වාමී. මේක විතරයි. ඊට පස්සේ හිත දිහා බලනකොට සිතුවිලි ආවද මොන හරි? සිතුවි මුකුත්ම එන්නේ නැතුව එකපාරටම සමාධිගත වෙනවා. හරි. ඒ සමාධියේදී මොකද්ද හිත අරමුණු කරන් හිටියේ? මුකුත්ම අරමුණු වුණේ. වුණ නැද්ද? හරි. ගැටලුවක් නෑ. කොච්චරලා හිටියද ඔගේ? ගොඩක් කියලා හිටියේ නෑ ඉන්නකොට ඉන්නකොට තවත් උඩට උඩටම ගිහිල්ලා නැවතුනා වගේ දැන්. ඒ කියන්නේ තමන් උඩ යනවා වගේ දැනුනේ. එහෙමද? එහෙමයි ස්වාමීන් වහන්සේ. හරි. එතකොට නිකන් ආලෝක ස්වභාවයකුත් තිබුණාද? එහෙම දැනුනේ. මොකුත් නෑ. හරි. ම්ම් ටිකක් ඕක වෙන්න ඉඩ හරින්න. දැම්ම කියන්න බෑ. හරියට මේ සමත පැත්තකින් යන එකක්ද නැත්නම් මේ විපස්සනාවකින් ආවද හරියටම කියන්න අමාරුයි. ටිකක් වෙන්න ඉඩ හරින්න අපිටම ඕක සමාධිය වුණා කමක් නෑ. ඊට පස්සේ ඕකෙන් අවසන් වෙනකොට හිතේ තත්ත්වය කොහොමද? කොච්චර වෙලා ඉඳලාද නැවතුනේ? මම ඕනකමින් නැවතුවයි. පැයක් විතර හිටියද? පැයක් හිටියේ නෑ. මට අර සමාධිය වෙනකොට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේට මගේ මූණ වෙනස් වෙනවා. අහහ. අර එතකොට එළියට ඒ කියන්නේ මීට කලිනුත් භාවනා කරන වෙලාවක මම ඇත්තටම ටිකාලයක් නවත්තලා හිටියෙත් ඒක අර මූණ වෙනස් වෙනකොට හුඟක් අය කියනවා මේ hina වෙලා තියෙනවා. ආයෙත් ඒක ප්‍රශ්නයක් නෑ. <laughs> මම හුඟක් වෙලා අර මූණ බලෙන් මම වෙනස් කරගන්නවා නිකන් සමහර අය බය හිතනවා කියලා. නෑ ඒ කියන්නේ මූණ රෞද්‍ර වෙනවද නැත්නම් <laughs> මම දන්නේ ඒ කියන්නේ බලාගෙන හිටපු සමහර අය hina වෙලා තියෙන ඉතින් නෑ මේ ඒ කියන්නේ දැන් උතින් සාමාන්‍යයෙන් කියන්නේ මුහුණේ යම් ප්‍රකාශ වීමක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය හොඳ අපිටම සමත පැත්තෙන් වගේ ගැඹුරට එහෙම යනකොට නිකන් හිතේ ප්‍රසන්න භාවයත් එක්ක නිකන් මුහුණේ සිනහාවක් පහළ වෙන්න පුළුවන්. ඒකේ වැරද්දක් නැහැ. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඇතැම්ම අය ඒක કૃතිමව පහළ කරගෙන පටන් ගන්න කියලා පවා කියනවා. ඒකත් ඒකේ ඒකේ ප්‍රයෝජනයක් තියෙනවා භාවනාවට. ඒ සිනහ වෙනකොට මම ඒක නවත්ත ගන්න එක ඒක අවශ්‍ය නැහැ. එහෙම වෙන්න දෙන්න ඕනේ නැහැ. ඒක අනිත් අය බැලුවේ ඒකෙන් මට ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ ඇස්වහගෙන ඉන්නේ. නෑ සර් වෙනවලු. නැති ඒක ඒගොල්ලන්ගේ වැරද්ද එහෙනම්. ඒගොල්ලන්ට තියෙන්නේ ඒගොල්ලන්ගේ යුතුයකම කරන්න. ඒගොල්ලන්ටත් ඊට තියෙන භවනා කරන්න මිසක් මේ අනිත්‍යගේ මුණ දිහා බලන්නේ නෙමෙයි. මෙතන නෙවෙයි ස්වාමී. මේ ස්ථානේනේ කලින් කරන්න ගිය වෙලාව. ඒක හැබැයි කියන්නේ ප්‍රසන්න භාවයක් එක්ක එහෙම අපිට සිනහාවක් මතුවෙනවා කියන එක භවනාවට ප්‍රයෝජනයක් මිසක් බාධාවක් කරන්න අවශ්‍ය නැහැ. ඒ නිසා ඒක වෙන්න ඉඩ හරින්න. ඒ කියන්නේ සමහරු කෙන ඇස් ඇරෙනවා කට ඇරිලා hina දත් ටික පේනවා එහෙම කියලා. ගාලක් නැහැ හැබැයි. ඒක නම් ප්‍රශ්නයක් නැහැ. ඔව් ඒක සමහර අයගේ නිකන් මෙහෙම අත උඩ යනවා. මේ වගේ දේවල් සාමාන්‍ය දේවල්. ඒ කියන්නේ අපි කියන්නේ කයට කය ගැන එච්චර මේ වෙන්න එකක් නැහැ. අපි හිත දිහා බලාගෙන ඉන්නේ. හිතේ තියෙන සමාධි ස්වභාවයක්. සමානලාවට මේ ඔය කියන්නේ ඒ වගේ දේවල් නම් තියෙනවා. ඒ කියන්නේ කට ඇරලා වගේ තියෙනවා. නැත්නම් පැත්ත මෙහෙම හැරිලා බලනවා. අත පොඩ්ඩක් මේ ඉස්සලහා තියෙනවා. හැබැයි සාමාන්‍ය දේවල්. ඒව එච්චරම ගැටලු කරගන්න එපා. ඒක ඒ කියන්නේ අපි ඒක කියලා ටක් ගාලා ආය අත බිම දාන්න ගියොත් නැත්නම් කට වහ ගන්න ගියොත් සමාධියට බාධායි. ඒ වෙනුවට හිතට මූලිකත්වය දෙන්න මේ වෙලාවේදී. ඒ කියන්නේ කය ගැන ඒ තරම්ම මේ අනිත් අය මං ගැන මොනවා හිතයිද? මම hina වෙලා ඉඳීද? එහෙම ගැන හිතන්න ගියොත් මේක කරන්න අමාරුයි. ඉතින් මොකද ඔයිට වඩා හිතන්න දැන් ඇතැම් අය ඉන්නවා භවනා කරද්දී සමාලාවට නිකන් ඇඟ සෙලවෙන්න ගන්නවා. ඉතින් ඒතකොට සෙලවි සෙලවි ඉන්නවා. ඉතින් ඒක කරන්න දෙයක් නැහැ. මේක මේ අපි පාලනය කරන්න ගියොත් මේක ඉස්සරහට යන්න අමාරුයි. ඉතින් අපි තේරුම් ගන්න තියෙන්නේ මේ කය කියන්නේ ධාතුන්ගෙන් හැදිච්ච දෙයක් මිසක් මේක මගේ පාලනයට නතු වෙන්නේ බොහොම ටික කාලයයි. ඊට පස්සේ අපි මේක භාවනාවේදී එයාටම පොඩ්ඩක් හැසිරෙන්න දීලා තමයි අපි මේක තේරුම් ගන්න. අධ්‍යයනය කරන්නේ. නැතුව මේ මගේ පාලනයට අහු කරගෙන නැත්තම් මෙයාව හිර කරගෙන එයාගේ ස්වභාවය තේරුම් ගන්න බැහැනේ මට. එතකොට එයා එයාගේ යථා ස්වභාවය පෙන්වන්නේ නැහැනේ. එයා ගැන තේරුම් ගන්න නම් මම එයාට නිදහසක් දෙන්න ඕනේ. එයා කැමති විදිහට හැසිරෙන්න දෙන්න ඕනේ. එතකොට තමයි යන්නේ එයා එයාගේ යථා ස්වභාවය, එයාගේ නියම ප්‍රകൃතිය පෙන්වන්නේ. ඒ නිසා ඔය පෙන්න ඒ කියන දේවල් නම් ගැටලුවක් කරගන්න යන්න එපා. ඒ කියන්නේ අනිත් අය අනම්මනම් කිව්වා කියලා ගැටලුවක් කරගන්න යන්න එපා. යන විදිහ හොඳයි. ඒ සමාධියෙන් ස්වාමීන් වහන්සේ ගොඩක් කියලා ඉන්න ඕනද? ඉන්න ඕනේ. ඉන්න ඕනද කියලා මං අහන්නේ මොකද ස්වාමීන් වහන්සේ කිව්වා සමාධිය ගොඩාක් වැඩි කියලාද? වැඩි කියපින්ද මං නවත්තගත්තට. ඒක තමයි වාඩි වෙලා ඒක සක්මනේදී යන විදිහ හොඳයි. වාඩි වෙලත් කායික වශයෙන් මොකක්වත් දැනෙන්නේ නැද්ද? කායික කය අරමුණු වෙන්නේ. කය අරමුණු වෙන්නේ නැහැ. එහෙමනම් හිතවිලි එක්කම තමයි යන්න වෙන්නේ. වේදනාව මොකක්වත් එන්නේත් නැහැ. වාඩි වුණ ගමන් හැබැයි මේ ස්පර්ශ වෙන තැන් අහුවෙන්නේ නැද්ද? ඒකත් බැලුවා ස්වාමීන් වහන්සේ කියපින්ද එතකොටත් නැති වෙලා යනවා දැන්නේ. මොනවද නැති වෙලා යන්නේ? කියන්නේ ස්පර්ශය ඇති වෙලා ඒක නැති වෙලා එතකොට සමාධිගත වෙනවද? හරි. හොඳයි. ඒ කියන්නේ එතන හොඳට ඇති වෙන්න තීම් සභාවේ බැලීම හරහා ඕනේ එන්න හැබැයි. ඒක හොඳට බැලුවා. අන්න ඒකෙන් දාගන්න. ඒ කියන්නේ ඒක හොඳින් බලබලා ඉන්නේ නැද්දි ඔය සමාධියට යනවා නම් ප්‍රශ්නයක් නැහැ. එතකොට කෙනෙක් ওই පසනා පැත්තකින් යන්නේ අපි. මේ සමත පැත්තක් නෙමෙයි. හොඳට වාඩි වුණා. වාඩි වුණාට පස්සේ විවිධාකාර දැනීම් තියෙනවා. ඒ දැනීම් හැම එකක්ම බලනවා. අපි තුන් අත් දෙක අතර දැනීමක් තියෙනවා. ඒකත් හොඳට බැලුවා. එතන හට ගන්නා ආකාරය වෙනස් වෙන ආකාරය නැති වෙන ආකාරය බැලුවා. ඊළඟ තව තැනක් අහුවෙනවා. ඒකටත් හිත තිබ්බා. ඒකෙත් ඒ දෙයම බැලුවා. ඔහොම බලමින් ඉන්නවා. බලමින් ඉඳද්දි හිත සමාධි වුණාට වරදක් නැහැ. එතන මේ විපස්සනා පැත්තට හැරිලා තියෙන්නේ. එතකොට එන සමාධියෙන් ගොඩක් වෙලා හිටියට කමන්නේ කොච්චරලා ඉන්න පුළුවන්ද? <laughs> නෑ මම නවත්ත ගන්නවා සමාධිය වැඩි. පැයක් විතර ඉන්න දෙන්න කමක් නෑ. එතන ඒ කියන්නේ අපි එතන හුරු වේ යුතු සමාධියක් තියෙනවා ඇත්තටම. විපස්සනා පැත්තෙන් යනකොට ඒ කියන්නේ ඔතන ඔය හැදෙන නිමිති නොගන්නා සමාධිය අපි පුරුදු කරන්න වෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක පුරුදු කරමු. එතන එතන එතන හැබැයි ඒකට ගියාට පස්සේ පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න ඒ සමාධියේ ඉන්නකොට හිතට අරමුණක් තියෙන්න බෑ. හරි හරි නිවැරදි සමාධිය නම්. එතකොට හිත මොකක් හරි අරමුණක් ග්‍රහණය කරනවා නම් ඒ කියන්නේ අපි වෙන පැත්තක තාම ඉන්නේ. වෙනත් අරමුණුද? ඔව් වෙන ඕනම දෙයක්. දැන් අපි හිතන්න මේ ධාතුන්ගේ ලක්ෂණ බල බල හිටියා කියලා. ඒක බල බල ඉන්න දෙවන හිත සමාධිය වුණා. සමාධිය වුණාට පස්සේ දැන් ආයේ වේදනාවක් අරමුණු කළත් නැහැ. ධාතුන් අරමුණු කළත් නැහැ. නැත්තම් හිතේ මොකක්වත් අරමුණු කළත් නැහැ. මොකද හිතට තියෙන සම්පූර්ණ නිදහසක් පමණයි. එහෙම අරමුණු වෙන්නේ. ඒක පොඩ්ඩක් අන්න එහෙම අරමුණු වෙලා නැත්තම් හොඳයි. ඒ කියන්නේ හිත මොකක්වත් ග්‍රහණය කරලා නැත්තම් අන්න විපස්සනා පැත්තෙන් තමයි දැන් යන්නේ. කළ බලන්න. ඒ කියන්නේ තමන්ම තමයි ඒක පොඩ්ඩක් මේ අර මේ අපහැදිරි තැන් ලියා ගන්න වෙන්නේ අපිටමයි. අපිමයි පොඩ්ඩක් තේරුම් ගන්න මෙන්න මෙහෙම දැම්මොත් නම් මේ පැත්තට යන්නේ. මෙහෙම දැම්මොත් නම් මේ පැත්තට යන්නේ. ඊළඟ තේරුම් අරගෙන නිවැරදි පැත්තට අපි හරව ගන්නයි තියෙන්නේ. අර ප්‍රධානම දේ සක්මනේ හොඳට අර ධාතුන්ගේ ඇතිවීම නැතිවීම සවහාය බලමින් යනවා. ඊට පස්සේ ඒකම තමයි මෙතනත් ඇවිල්ලා තියෙන්නේ. මෙතනත් ඇවිල්ලා වාඩි වුණා. වාඩි වුණාට පස්සේ මේ විවිධාකාර දේවල් දැනෙනවා. ඒ හැම එකක් ගානෙම ඇති වෙන නැතින ස්වභාවය බලමින් ඉන්නවා. ඒ බැලීමේ ප්‍රතිඵලයක් වශයෙන් හිත සමාධි වේවි ප්‍රශ්නයක් නැහැ. ඒ සමාධිය තුළ ඉන්නවා. අපි හිතමු විනාඩි 20ක් විතර ඉන්න පුළුවන්. එතන බලන්න මුකුත්ම නොකර සිටීමක් පමණයි තියෙන්නේ. මුකුත්ම කරන්න දෙයක් නැහැ. හිත නිකං හිස්. හිත නිකං මොකක්වත් අරමුණකින් තොරයි. කෙලෙසුන්ගෙන් තොරයි. ඒකත් තේරුම් ගන්න. හිස් කියලා කිව්වට මෙතන අර මේ නිකන් රිනල් හිස් බවක් නෙමෙයි නෙගටිව් හිස් බවක් නෙමෙයි මෙතන තියෙන්නේ. කෙලසුන්ගෙනුත් හිස්. මෙතන මමෙක්ගෙනුත් හිස්. මමයා හැදිල්ලක් නැහැ මෙතන. මේ මොකක්වත් අල්ලපු නැති ස්වභාවයක් මෙතන තියෙන්නේ. ඒ ස්වභාවය තුල අන්න ඉන්නවා. එතන විනාඩි 20ක් ඉන්න පුළුවන්ද 30ක් ඉන්න පුළුවන්ද 40ක් ඉන්න පුළුවන්ද කියලා ඒක පුරුදු කරාට වැරද්දක් නැහැ. කළා බලලා පොඩ්ඩක් කියන්න. ස්වාමීන් වහන්සේ අර වේදනානුපස්සනාව ගැනත් කිව්වනේ මම මට අර එක වෙලාවට ඒ මොහොතේ නෙවෙයි වෙන වෙලාවක ඉඳගන්නකොට පරයන්කයට මට අර නික අයිනා වගේ කෘමියෙක් වෙන්න ඇති අයිනා වගේ දැන්ලා එදිහත් බලාගෙන ඉන්නකොට ඒක වැඩි වෙනව අඩු වෙනව එහෙම දැනුණා. නැති වෙලා නැති වෙලා ගිහිල්ලා එතකොට සමාත් වෙනවා. අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ ඔය පැති කොහෙන් ගියත් අදෙන්ට තමයි වැටෙන්නේ. කායනුපසනාවෙන් ගියත් බුදුරජාන් වහන්සේ කියන්නේ අනිසිතෝච විහෙරති. වේදනානුපස්සෙන් පසනාවෙන් ගියත් අන්තිමට කියන්නේ අනිසිතෝච විහෙරති. චිත්තානුපසනාවෙන් ගියත් අන්තිමට කියන්නේ අනිසිතෝච විහෙරති. කොයි පැත්තෙන් ගියත් අන්තිමට ඔතෙන්ට එනවා. ඉතින් කොයි පැත්තෙන් ගියත් මේ විවිධ පැති උත්සාහ කරලා බලන්න වැරද්දක් නැහැ. කියන්නේ මේ එකක්වත් හානි කර නැහැ. කායानुපස්සනාව කොච්චර වැඩුවත් හානි කර නැහැ. වේදනානුපස්සනාව වැඩුවත් හානි කර නැහැ. චිත්තානුපස්සනාව වැඩුවත් හානි කර නැහැ. අපි තනිකරම සතර සතිපට්ඨානය තුලමයි ඉන්නේ එතකොට. හැබැයි ගිහිල්ලා මේ කොයික වැඩුවත් අන්තිමට හම්බෙන්නේ එකම එකම තැනකට. ඔක්කොම යොමු වෙන්නේ ඔක්කොම ගිහිල්ලා යොමු කරන්නේ නැත්තම් අවසාන ප්‍රතිඵලයේ වශයෙන් තියෙන අනිසිත ස්වභාවයක්. ස්වාමීන් වහන්සේ වේදනාන් පස්සනාවේද ඇඟේ රිදීම් පමණයිද බලන්නේ? නෑ. හිතත් හිතේ දේවලුත් බලන්න පුළුවන්. ඇඟේ ඇඟේ සුඛ වේදනාවක් ප්‍රශ්නයක් නෑ. කායික සුවයක් දැනෙනවා නම්, නිකන් සැහැල්ලු ගති දැනෙනවා නම්, හිතේ සොම්නස් ස්වභාවයක් එනවා නම්, දොම්නස් ස්වභාවයක් එනවා නම්, ඒවත් ඔක්කොම වළංගුයි. තව ස්වාමීන් වහන්සේ හිතේ ඇති වෙන අරමුණු දිහා බලන්න කිව්වමත් ගොඩක් වෙලාට අර එන අරමුණු ගොඩම අර තරහා යන්නේ ඒ ඒ අරමුණු ආවම හිත දිහා ඒ කියන්නේ ආවම මං හිත දිහා බලන්න කියලා මම සංඥාවක් දාපු ගමන් හිත සමාධිගත වුණා. හරි. ඒක වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි හිත දිහා බලනවා කියන්නේ දැන් මම द्वेषයට අහු වෙනවා කියන එක නෙමෙයිනේ. द्वेषයේ द्वेषයට අහු වෙන්න නම් මට හිත දිහා බලන්න විදිහක් නැහැ. මම තනිකර මේ අහු වෙලා කියන්නේ මගේ සතිය දුර්වලයි. ඒ වෙනුවට द्वेषය තමයි ඉස්සරහට එන්නේ. නමුත් දැන් හිත දිහා බලනවා කියන්නේ දැන් සතියක් හදාගෙන අන්න හිත දිහා බලනවා. එතකොට අපි බැහැර වෙලා ඉන්නේ. ද්වේෂෙන් බැහැර වෙලා ද්වේෂ දිහා බලනවා. එහෙම තමයි චිත්තානුපසනාවේ වෙන්නේ. අපි ඉස්සෙල්ලා කායනුපසනාවෙන් වේදනානුපසනාවෙන් ගිහලා ඉස්සර සතිය හදා ගන්නවා. නිකන් අපිට දැන් ඔන්න හොඳට නිකන් මේ මේ යුද්ධ කරන්න ඔන්න හම්බුණා තැනක්. ඒක ඒක උඩ පිහිටලා තමයි අපි දැන් කටයුතු කරන්නේ. ඒක උඩ පිහිටලා අන්න අපි බලනවා එළිය. එළිය කියන්නේ හිතම තමයි. ඉතින් හිත දිහා බලනවා. හැබැයි සතිය තුල පිහිටලා දැන් දැන් එතකොට කෙලසුන්ගෙන් තොර මනසක් සහිතව අන්න මේ දිහා බලනවා. දැන් හැබැයි දෙන දේශයක් ඒ කියන්නේ කෙලසුන්ගෙන් තොර මනසක් මුලින් හඳුනගෙන ඒක හොඳට තේරුම් අරගෙන ඒ තුල හිත පවත්වමින් ඉන්නකොට ඔන්න දැන් දේශයක් එනවා. අන්න දේශය තේරුම් ගන්නවා. එහෙම තත්ත්වයක් තියෙනවා. එතකොට එතකොට අර ඒ දේශයේ මතුවෙනකොට අපි යා දිහා බලනකොට මෙයා යාවි. ඒක ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ සතිය මේ දියුණු නම් මෙයා වැඩි දුර දුවන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ තව අර ආහාර අනුභව කරනකොටත් ගොඩක් අය කියලා තියෙනවා සතිය තුල ඉන්න කියලා. එතකොට අර ගොඩක් දේවල් එකපාර වෙන හින්දා එක එක වෙන වෙනම බලනකොට පැටලීමක් වගේ නෝ මොකද්ද ඒකෙදි බල මොකද කටට දාගන්නකොට හපනකොට සද්දිනව රහ දෙනෙනවා. ඔව්. ඒකෙන් Tamanට පහසු එකට දාන්න. ඒ කියන්නේ හුඟක් තියෙනවා මේ කියන්නේ අපි තුමු රස දැනෙන එක එකක්. අපි තුමු හඬ දැනෙන එක එකක්. ඉතින් ඔයගේ හුඟක් දේවල් තියෙනවා නම් මේකෙන් Tamanට සරලව අල්ලන්න ලේසි මොකද්ද? හිත රුචි කරන්නේ මොකද්ද කියන එකට දැම්ම වැරද්දක් නැහැ. නැත්තම් අරමුණු 10ක් තියෙදි වඩා ප්‍රකටයකට දානවා කියලා කියන්න පුළුවන්. පහසුවෙන් අල්ලන්න පුළුවන් එකට දාන්න. ඒ හිතට පොඩ්ඩක් විවේකයෙන් මේ දේවල් බලන්න දෙන්න. ප්‍රකට මොකද්ද? හිත කැමති මොකද්ද? ඒකෙන් දාගෙන යන්න පුළුවන්. වැරද්දක් නැහැ. ස්වාමීන් වහන්සේ තව ඒ කියන්නේ මීට කලින් අර ගොඩක් පොත්වල එහෙම තියලා තියෙනවා පංච උපාදානස්කන්ධේ දිහා හිතේන හිතවිලි පංච උපාදානස්කන්ධය අනුව බලන්න කියලා ඒක අර වේදනා සංඥා සංකාර විඥාන කියලා එහෙම වෙන වෙනම බලන්න ගියම හරි අමාරුයි පස්සේ නවත්තලා දැම ඒක එහෙම බලන්න ලේසි විදිහක් තියෙනවා නේද? ඔව්. දැන් මෙහෙම කියන්නම්කෝ. දැන් අපි මේ ධාතු මනසිකාරයක් වඩනවා. එතකොට මොකද්ද බලන්නේ? ඔය උපාදානස්කන්ධ පහෙන් කොයිකද බලන්නේ? වේදනාව. නෑ, අපි බලන්නේ මේ රූපය. يعني රූප රූප කියන්නේ සතර මහා ධාතුන්. ධාතුන්ගේ ලක්ෂණ බලනවා කියන්නේ තනිකරම රූප උපාදානස්කන්ධය තමයි අපි බලන්නේ. සම්පූර්ණයෙන්ම රූප රූපයේ තියෙන විවිධාකාර ලක්ෂණ. තද ගතිය, රළු ගතිය, උණුසුම් ගතිය ඔක්කොම තියෙනවා. අන්න අපි රූප පැත්තෙන් බලනවා. හැබැයි හිතන්න මේක අපි හිතනවා මෙතන තියෙන උපේක්ෂා වේදනාවක්. නැත්නම් මෙතන තියෙන දුක් වේදනාවක්. මෙතන තියෙන සැප වේදනාවක් කියලා බලනවා. අන්න වේදනානුපස්සනාව කියන්නේ එතනට එතන මුල් වෙන්නේ තනිකරම වේදනා උපාදානස්කන්ධය. එතන මේ තනිකර වේදනා වේදනානුපස්සනාවේ යෙදෙනකොට වේදනා උපාදානස්කන්ධයත් එක්ක අපි කටයුතු කරන්නේ. ඊළඟට අපි යනවා හිත දිහා බලන්න. හිත දිහා බලන්න යනකොට හිතේ අපි තුන් රාගසිතක්, ද්වේෂසිතක්, මෝහසිතක්. ඔහම හඳුනා ගන්න පුළුවන් නම් එතන තියෙන්නේ කෙලිම විඥානස්කන්ධේ. කෙලිම විඥානස්කන්ධයත් එක තමයි දැන් ගනුදෙනුව සිද්ධ වෙන්නේ. විඥාන විඥාන උපාදානස්කන්ධයක තමයි භවනාව සිද්ධ වෙන්නේ. ඊළඟට ඊට සියුම් වෙලා අපි හිතමු ඔන්න දැන් හිතේ සංඥාවක් පහළ වෙන හැටි තේරුම් ගන්නවා. හිතේ රාගයක් මුලින්ම හට ගන්න හැටි වෙනස් වෙන හැටි නැතිලා යන හැටි තේරුම් ගන්නවා. හිතේ ඔන්න මෛත්‍රී සිතක් එනවා. ඒක හට ගන්න හැටි වෙනස් වෙන හැටි නැතිලා යන හැටි තේරුම් ගන්නවා. හිත නැත්තම් විසිරෙන හැටි ඒක පටන් ගන්න හැටි විසිරෙන හැටි ආයි ඒකාග්‍ර වෙන හැටි තේරුම් ගන්න. මේ ඔක්කොම අන්න සංඥා සංස්කාර දෙකම තියෙනවා. ධම්මානුපස්සනාවට යනකොට සංඥා ස්කන්ධයයි සංස්කාර ස්කන්ධයයි දෙකම බැලෙනවා. ඒ නිසා සතර සතිපට්ඨානය තුල යෙදෙනකොට මේ උපාදානස්කන්ධ පහ මේ මේ අනුපස්සනා හතරේ බෙදලා තමයි තියෙන්නේ. රූපස්කන්ධය කියන්නේ කායනුපස්සනාවේදී රූපස්කන්ධය බලනවා. වේදනානුපස්සනාවේදී වේදනාස්කන්ධය බලනවා. චිත්තානුපස්සනාවේදී විඥානස්කන්ධය බලනවා. ඊළඟට ධම්මානුපස්සනාවේදී සංඥා සංස්කාර කියන දෙකම බලනවා. ඔව්. එතකොට කියන්නේ සතර සතිපට්ඨානයේ දෙනවා කියන්නෙම මේ උපාදානස්කන්ධයන් එක්කම තමයි අපි කටයුතු කරලා තියෙන්නේ. හොඳයි අපිට ලැබෙලා තියෙන ලිඛිත ප්‍රශ්න එපමණයි කාට හරි වාචික ප්‍රශ්නයක් එම ගන්න තියෙන අවස්ථාව තියෙනවා. අවසර ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ සක්මන් කරන්න ගියාම දැන් ඉස්සර වගේ දැන් සක්මන් කරන්න එහෙම ආසාවක් නැහැ. ඒ කියන්නේ අර ගේමක් නැහැ වගේ. ඒ කියන්නේ අර සිතුවිලි වලින් තල්ලුවක් දෙන්නේ Mm-hmm. ඒ කියන්නේ සක්මන් කරන්න ඕනි ඉස්සර නම් පරියංගට යන්න කලින් සක්මන ඕනි වගේනේ. දැන් එහෙම නෑ mm-hmm. මේ පරියංගට ආස කරන්නේ. සක්මන් කරන්න සක්මන් මළුවට ගියාට තල්ලුවක් දෙන්නේ නැහැ හිතෙන්. විතර mm-hmm. පරියංගට එන්නේ. ඒ පරියංගට ආවහම දැන් ඉඳගත්තට පස්සේ මේ මොකුත් අරමුණක් නැහැ. ඒ කියන්නේ හිතේ ඉබේ මේ මේ දෙයට අරමුණු වෙනවා කියලා එකක් නැහැ. එතකොට මං එහෙම්මම ඉන්නවා කයට හිත දාගෙන චුට්ටක් වෙලා ගියාම ඒ කයත් නොදැනී ගිහිල්ලා ඉතින් චුට්ටක් වෙලා ගියාම මට ඉන්න බව මොකුත් තේරෙන්නේ නැතුව ගිහිල්ලා මේ ඒ කියන්නේ මේ ටිකක් වෙලා දැන් කොච්චර වෙලා හිටියත් දන්නේ මට ආපහු ගැස්සিলা අවදි වෙනකොට මංට තේරෙනවා මං තැනක ඉඳලා තියෙනවා මම දන්නේ නැති කියලා. ඒ ඊට පස්සේ අවදි වුණාමත් ආපහු හිටගෙන යන්න හිතෙන්නේ නැහැ. එimhe හිට ගන්න ඕනේ කියලා දෙයක් හිතෙන්නේ නැහැ. හරි. ඒ කියන්නේ ඊළඟට තව කියන්නේ ඊළඟට කළ යුතුයි කියලා අරමුණක් එන්නේ ඒ ඉරියව්වෙන් එහෙම්මම ඉන්නකොට ආපහු අර දෙයම සිද්ධුනා. ඒ මම මුකුත් නොදැනී තැනකට යනව දන්නේ නමුත් මට ගැස්සිලා ආපහු ඉරියව්වට එනකොට මම දන්නවා මම ටික වෙලාවක් ඉඳලා කියලා දැන් ටික වෙලාව කිව්වට සමහරට පැය එකමාරක් වගේ මන්නත් පුළුවන්. ඔව් එතකොට මම පැය හතරක් වගේ කාලයක් හිටියොත් පරියන්කෙන් ඒ වගේ තුන් වතාවක් විතර සිද්ධ වෙනවා. ඒ කියන්නේ අර ගැස්සිලා අවදි වෙන එක. ඒ කියන්නේ ගැස්සිලා අවදි වුණාම මට වෙනදා වගේ සිතුවිලි එන්නේ මං ඉන්න ඉරියව්ව සිවුම්ම දැනුනේ. ඒ කියන්නේ මුකුත් දරතතාවයක් නැහැ. අර ඇත්තම කිව්වොත් එහෙම ඇඟ දැනෙනකොට මම හඳක ඉන්නවා වගේ. හරි සනීපයි. අනිත් අය පේනකොට දැන් වටපිටේ පරිසරය පේනකොට ඒගොල්ලෝ රූප විදිහට විතරයි රූප චලනය වෙනවා වගේ يعني සක්මන් කරන අය දැක්කොත් රූප චලනය වෙනවා වගේ ඉඳගෙන ඉන්න අය දැක්කොත් නිකන් රූප ඒ පිළිබඳව මොකුත් අරමුණු වෙන්නේ නැහැ. ඒක තමයි. ඒ දැන් හුඟක් සමාධි පැත්ත තමයි හැදලා තියෙන්නේ. දැන් නිකන් එළියට ගිහලා සක්මන් කරද්දිත් පිට බලනකොට හිත තියෙන්නේ හිස්සමද? එහෙමයි අර ඒ අනිත් අය ඇවිදිනවා දකිනවා. ඒ වුණාට ඒගොල්ලෝ ගැන මට අරමුණු නැහැ. අරමුණු නැහැ. ඒ කියන්නේ අඳුරන අය දැක්කත් රූපයක් විතරක් වගේ එන්නේ. ඔව් අරමුණු වෙන්නේ නැහැ. කමක් නැහැ. හැබැයි සමාධිය හුඟක් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. මේ සතිය පොඩ්ඩක් ගන්න පුළුවන් නම් තමයි හොඳ. දැන් මෑණියෝ මෙහෙ හැර ආරාමේ ඉන්නකොටත් මේ සක්මන නැතුව පරයන්කෙම දින්නේ. ස්වාමීන් වහන්සේ සීතල නිසා මම කුෂන් පුටුවක් උඩයි භාවනා කරන්නේ. ඒ නිසා ගොඩක් වෙලාවට සමාධියට බර වෙලා ඇති. මම කරන්නේ ඒ වෙලාවට දැන් අර මට දැනුනොත් ගොඩක් මම ඉන්නේ සමාධිය කියලා. එතකොට මට කට්ටිය කියනවා මගේ අර මට අර වටපිට පරිසරය පිරිසුදුව තියාගන්න එක එන අයගේ අවධානය ඒ පැත්ත මට එන්නේ නැහැ. ඉතින් මට හිතෙනවා මං ඉන්න විදිහට මං ඉන්නවා අනිත් අය ඕන එක. අර එහෙම ලෝකයක් ගැන මට කිසි තැකීමක් නැහැ. ඉතින් මේ සමාධි පැත්ත නම් වැඩි තමයි. ඒ කියන්නේ සමාධිය වැඩි වෙන්න වැඩි වෙන්න සමාධියටම හිත ප්‍රිය වෙනවා. සමාධිය තුළම අපි ඉන්නවා. ඒ සමාධියේ සමාධිය තුලින් අපේ මුළු ජීවිතේම එයාම තමයි පාලනය කරන්නේ ඊළඟට. සමාධිය වැඩෙනවා. සමාධිය පැතිරෙන්න ගන්නවා. ඊට පස්සේ දැන් අපේ හිත අරමුණු ගන්නෙම නැහැ. හිත කැමැතිම බ්ලැන්ක්ම ඉන්න. තනිකර හිස්සම ඉන්න. අනිත් අය කතා කරන එකත් වදයක්. අනිත් අයත් එක්ක ඇසුරු කරන එකත් වදයක්. අරමුණක් ගන්න එකත් වදයක්. ඉතින් හැබැයි يعني හිතන්න මොකක් හරි හේතුවකට සමාධි කරන්න බැරි වුණා කියලා. එහෙමයි. එතකොට හැබැයි ආයෙ ඔක්කොම ටික මතුවෙනවා. එහෙමයි. ඉතින් ඒක එහෙනම් අපි මේකේ බැලන්ස් එකක් ගන්නයි තියෙන්නේ. සමබරතාවයක් ගන්නයි තියෙන්නේ. එහෙනම් අපි සමාධි කළ යුත්තේ මේ විපස්සනාව කරගෙන යෑමට උවමනා කරන අර යම් පමණක පහසුවක් හදාගන්න විතරයි ওই මට්ටමේදී. මුලදී නම් සමාධිය හදන්න වෙනවා. අපි තුමු දැන් අර කෙනෙකුට මම කිව්වේ දැන් මෙතන සමාධියක් තියෙනවා හදන්න කියලා. ඒක මුලදී අපි මේ එතෙන්ට පිවිසෙන වෙලාවදී ඕක හදාගන්න වෙනවා. නමුත් හැදුවට පස්සේ ඒක අපිට තියෙන නිකන් නඩත්තු කිරීමක් පමණයි. දැන් වාහනයක් අපේ හිතන්න මේ වාහනයක් අපි අරගෙන සල්ලි විදන් කරලා අරගෙන ඉවරලා ඊට ඕක පාවිච්චි කරලා යන්නනේ කරන්නේ. අපි දැන් ඔය සමාධිය ඇතුළටලා ඉන්නවා කියන්නේ නිකන් ඒ වාහනේ නිකන් ආරක්ෂා කරගෙන ඉන්නවා වගේ. අපි පාවිච්චි කරන්නේ නැහැ. නිසා අපිට දැන් තියෙන්නේ මට නම් හිතෙන විදිහට මෑනියෝ පොඩ්ඩක් ඒ කියන්නේ වෙන වෙන කටයුතු වල ටිකක් වැඩියෙන් යෙදෙන්නයි තියෙන්නේ. කියන්නේ අනිත් අයත් එක්ක ඇසුරු කිරින එක, කතා කරන එක, වැඩ වෙන වැඩක් කරන එක ඒ වගේ දේවල් වලදී තමයි දැන් ආයේ සමාධිය වෙනුවට හිතේ අර සාමාන්‍ය ප්‍රകൃති මට්ටම එන්නේ. ඉතින් ඇත්තටම මේ අනිමිත්ත පැත්ත වඩන්න ඕනේ. හැබැයි ටික ටික ටික ඒක මතු පිටට ගන්න ඕනේ. ගැඹුර වෙනුවට මතු පිටට එන්න ඕනේ දැන්. එතකොට තමයි යන්න ආයෙත් නිකන් එතන එතන නිකන් බොහොම මේ ස්වභාවික දෙයක් බවට පත් වෙනවා. දැන් අපි ඉන්නේ හරි કૃතිම ස්වභාවයකනේ දැන්. දැන් තියෙන හිත හරිම કૃතිමයි යනවා හින ගැඹුරකට. මේක තුල මම නිකන් අර මේ තාර බැරල් එකකට බැස්සා වගේ මම ඒක ඇස්සට වෙලා ඉන්නවා. ඒක හරියන්නේ නැහැ. ඉතින් ඒක නිකන් බංකරයකට දැම්මා වගේ දෙයක් නෙ තියෙන්නේ. ඒ ඒක නෙමෙයි වෙන්න ඕනේ. දැන් හිතන්න මෙහෙම අපි හිතමු දැන් ඔන්න මේ කවුරු හරි දැන් ඒකට හොඳ උපමාවක් එනවා ඔය මේ සෝන සූත්‍රයේදී. සෝන මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ හිත ගැන කියන්නේ මේ දැන් උන්වහන්සේ S2 අරගෙන ඉන්නකොට ඕනතරම් රූප පේනවා. හැබැයි හිත ඒව එක මිශ්‍ර වෙන්න යන්නේ නැහැ. හැබැයි මේ කතා කරන්නේ මේ සමාධියක් ඇතුළේ ඉඳගෙන නෙමෙයිනේ. උන්වහන්සේට S2 අරගෙන ඉන්නවා. හොඳට ඕනතරම් මේ චක්කු විඤ්ඤාණීය රූප කියනවා මේ සම්මා විමුක්ත චිත්තස බික්කුණෝ බුසාචේපි චක්කු වෙඤ්ඤය ආරූප චක්කුස ආපාතං ආගච්ඡanti අමිස්සේ කතමේවස චිත්තං හෝති ඒ කියන්නේ දැන් හොඳට මේ සම්මා විමුක්තස්ස චිත්තස බික්කුණෝ කියන්නේ සාත්පසින් විමුක්ත වෙච්ච රහතන් වහන්සේ ගැන මේ කියන්නේ උන්වහන්සේගේ හිතටත් නැත්නම් උන්වහන්සේගේ ඇහැට මේ චක්කු විඤ්ඤය වූ රූප දැන් ආපාතගත වෙනවා හොඳට උන්වහන්සේට රූප පේනවා රූප පෙනෙන්නට හිත තියෙනවා හැබැයි ඒකක්වත් රූපත් එක්ක මිශ්‍ර වෙන්නේ නැතුව මේ බොහොම සාමාන්‍ය සරල ජීවිතේ. මේ සමහරට මේ පින්නපාත යනකොට වෙන්න පුළුවන්. නැත්තම් මේ මේ බණක් කියනකොට වෙන්න පුළුවන්. තවත් කෙනෙක් එක්ක කතා කරනකොට වෙන්න පුළුවන්. නැතුව මේ සමාධිය අස්සට ගියාම නෙමෙයි මේ කතා කරන්නේ. ඉතින් අපිත් ඔතන තමයි උත්සාහ කළ යුත්තේ. නැතුව අපි මේ සමාධිය නැතුව රහතන් වහන්සේගේ හිතේ කෙලෙස් නැත්තේ සමාධිය ඇතුළේ ඉඳන් විතරක් නෙමෙයිනේ. උන්වහන්සේට නිකනුත් රාග ద్వේෂ මෝහ නැහැ. එහෙනම් අපිත් අපිත් එහෙනම් උත්සාහ කළ යුත්තේ යන්නේ එතෙන්ට. කොහොමද මේ අපි අනිත් කටයුතු වල යෙදෙද්දිත් කොහොමද මේකේ රාග ద్వේෂ මෝහයන්ගෙන් තොරව මේක කරන්නේ? සමාධියේ ඉන්නදී කොහොමත් නැහැ ඉතින්. සමාධියට දැන් ඔය විපස්සනා ඕන්නේ සමත සමාධියකින් ඉඳද්දිත් රාග ద్వේෂ මෝහ නැහැනේ. ඒකෙත් තියෙන නිකන් ඒ කස්සට ගියා. ඒක ඇතුළෙම හිටියා. සතුටින් ඉන්න පුළුවන්. එතෙන්දී රාග අඩුයි, ద్వේෂ අඩුයි, මෝහ අඩුයි සෑහෙන ඉතින් හොඳින් ඉන්න පුළුවන්. නමුත් එතනින් අදහස් වෙන්නේ කෙලෙස් ප්‍රහාණය කළයි කියලා. ඉතින් එහෙනම් අපි විපස්සනාවේදී සතිය ඉස්සරහා කරගෙන යාම තුළ අරතරන් ආස්වාදයක් නැහැ. අනිවාර්යයෙන්ම. විපස් මේ සමාධියේ ඉන්නා වගේ ආස්වාදයක් නැහැ. කායික වශයෙන් සුවයක් නැහැ. මානසික සුවය අඩුයි. හැබැයි කෙලස් කෙලස් දිහා බල බල එතන එතන ප්‍රඥාවෙන් දැක දැක ප්‍රහාණය කර කර තමයි යන්නේ. ඉතින් අන්න එතන තමයි ඇත්තටම විපස්සනාවක් හොඳට සිද්ධ වෙන්නේ. ඒ නිසා ලොකු සාන්නාසෙත් නිතර කියන්නේ සමාධිය කියන එක හරියට මේ මම කියන්න කැමති නෑ සාන්නාසි කියන වචනේ. ඒ වෙනකොට අපිට තියෙන ප්‍රඥාව පැත්තක් වඩන්න, සතිය පැත්ත දියුණු කරන්න. එතන තමයි කෙලස් කැපින්නේ. ඒ නිසා මොකද අපිට විශේෂයෙන්ම මම දැකලා තියෙනවා, ඒ කියන්නේ කාන්තා පක්ෂයේ සමාධි පැත්ත හොඳටම තියෙනවා. ඒකට සාමාන්‍යයෙන් සමාධි පැත්ත හරි ප්‍රබලයි. ඉතින් අර සතිය ඉස්සරහට ගන්න ඕනේ හැබැයි. සතිය ඉස්සරහට ගත්තාම තමයි මේකත් එක්ක ප්‍රඥාවට වැඩෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් ඔය සමාධියේ ඉන්න එක නවත්තලා මේ හිත අකමැති වුණාට කමක් නැහැ. පොඩ්ඩක් සක්මනේ සක්මනේ වුණත් එක තැනක් අරමුණු කරලා යනව නෙමෙයි. පොඩ්ඩක් නිකන් වටපිට බලලා අනිත් ඈත් එක දිහා චුට්ටක් බලලා දැන් මේ හිතට පොඩ්ඩක් නිදහසක් දෙන්න කොහෙට හරි යන්න. ඔන්න අපි තුමු පුතාව මතක් වෙනවා. ඔන්න මහත්තයා මතක් වෙනවා. නැත්නම් ඔන්න ආරාමේ මතක් වෙනවා. ඉතින් ඔය කියන්නේ තාමත් අර බැඳීම්නේ. එය තේරුම් ගන්න ඕනේ. හිතට යන්න දෙනවා. අන්න ආයෙ ගිහලා මෙයා මතක් කරනවා. අන්න තේරුම් ගන්නවා. මේ තාම තණ්හාවක් ආවේ කියලා තේරුම් ගත්තා. ආයෙත් ඔන්න ආයෙ මැද්දට ආවා. ඔන්න ආයෙ තව කෙනෙක් ඔන්න අපිටම කවුරු හරි එක ගැටලා තියෙනවා. අන්න ඒ ගැටෙන ගැටුන කෙනත් එක්ක ආයෙ එයා මතක් වෙනවා. ආයෙ ද්වේෂයට ගියා කියලා තේරුම් ගත්තා. ආයෙත් මැද්දට ගත්තා. අන්න ඒ වගේ කෙලස් මතුවෙන්න දිදී තමයි තේරුම් ගනිමින් තමයි හදාගන්න තියෙන්නේ. ඔව්. එතන තමයි අපිට ඉස්සරහට යන්න පුළුවන්. නැත්නම් අපි එක දිගට සමාධිවලම ඉන්න ගියොත් එතන සමාධිය ඉස්සරහට එනවා. ඒ තුල අපි අපි තුල විපස්සනා මුහුණුවරින් ගත්තොත් පාඩුවක් තමයි සිද්ධ වෙන්නේ. හොඳයි. සමේ ඔබ වහන්සේ ඊයේ කිව්ව පරිදි මම අද සක්මනේ යෙදුනා. හරි. වැලිමලුව ගිහින් තවල්වරුවේ සක්මනේ යෙදෙනකොට මට අර මේ අර ඊයේ වගේ ඇත්තටම අර තද ගතිය එහෙම ඇත්තටම ආවේ නැහැ. මම සක්මන් කරනකොට මට අර පොළවේ පය ගැටෙනා වගේ අර ඇත්තම කිව්වොත් අර කවදාවත් මට ඒක ඇහුන්නේ නැහැ. මේ වැලි වල පය ගැටෙනකොට නිකන් සරසර වගේ සද්දයක් ඇහෙන්නේ ඒ ශබ්දේ පාදමට ඇහුණා ඒ වගේම මේ අද අර දැන් පය දැන් අර රස්නේ හරියේ වැලි එකේ ඇවිදිනව රස්නේත් අර ගහ යට හරියට යනකොට සීතලත් වෙන වෙනම දැනුණා ඇත්තටම එහෙම මට කවදාවත් දැනිලා නැහැ ඒ විතරක් නෙමෙයි අනිත් එක මම දැන් අර සක්මන් කරනකොට වෙනද ඇත්තට අරමුණු ආවන මම අර බය වුණා වහන්සේගේ සමාධියටම වුණාම අපි සාමාන්‍ය ජීවිතයේ ප්‍රශ්නයක් වෙයිද කියලා මට හිතුන නිසා මට දැන් එහෙම සක්මණේ යෙදෙනකොට මේ සිතුවිලි දැන් ගෙදර තින් දරුවා හැරි මෙහෙමත් මතක් වුණා රාජකාරී කටයුතු ඒ තව ඒ වගේ දේවල් එහෙම මතක් වුණා ඊට පස්සේ මං ආයෙ හිතුවා නෑ දැන් මම මේ සක්මණේ යෙදෙන්න ඕන කියලා මං ආපහු සැරයක් සක්මණට හිතෝදලා ගියා. ඉතින් ඒතකොට අර වටපිට දැන් ඇත්තටම කිව්වොත් එතන යනකොට අර සත්තු යනවා ඒ එහෙමත් පෙනිලා ආයිත් මං හිතුවේ නෑ මං යන්නේ සක්මනේ කියලා. හරි. මං එහෙම යෙදුනා. ඉතින් මට මේක තව ඒක හොඳයි. ඒකම හොඳයි. එතන එතන තමයි කියන්නේ අපි නිදහසක් තුළද මේක කරන්නේ. මොකක්වත් හිර වෙච්ච ගතියක් නෑ. ස්වාභාවිකව හිතට වැඩෙන්න දෙනවා. ස්වාභාවික විතර යනකොට අන්න හිත පිට යනවා. ආයෙ ගිරලා මෙන්න මෙතන ඉන්න කියලා මෙතන තියෙනවා. හැබැයි ඒ අරමුණ නිරන්තරයෙන් වෙනස් වෙනවා. වම් පාදයේ මුලින් තියන්නේ ඊට පස්සේ තියෙන්නේ සම්පූර්ණයෙන් දකුණු පාදේ. ඊළඟට ආයෙ ඔන්න වම් පාදේ ඊළඟට තියෙන්නේ. දැන් මේ තියෙන ස්ථානය පවා වෙනස්නේ. එහෙමයි. දැන් එකම තැන තියාගෙන හිත හිත එකම තැන තියන් යනවත් නෙමෙයි. එහෙමයි. දෙකත් අරගෙන අපිම චලනයේ වෙවි අපිම සක්මන් කරමින් අන්න තියෙන තැන අපි එතන එතන එතන එතන වෙනස් කර කර වෙනස් කර කර යනවා. එහෙම කමක් නැහැ ඒක තමයි වෙන්න තියෙන්නේ. <laughs> ඒක තමයි සක්මනක් කියලා කියන්නේ. එතකොට මේ පාරයන්කේදී මේ මට අර දැන් මට ඉඳගත්ත ගමම්ම එකපාරට මෙහෙම ආලෝකෙ හැම පෙනිලා එකපාරට මට ඉස්සරත් තිබුණා අර මෛත්‍රී භාවනාව කරනකොට මෙහෙම අත් දෙක අර අත උඩ තියන් මෛත්‍රී භාවනාව කරනකොට මම අර මෙහෙම දැන් ඔබ වහන්සේ කිව්වා මට මතක් වුණේ අර මම නොදැනීම මගේ නිකන් අත මෙහෙම උඩට යනවා වගේ මම තනියම ඉත කවුරුත් නැහැ දැන් සමහර මම ගෙදර ගියම අර පුතා හිමින පොඩි බබාලා ඉන්නකොට මම එයාටත් මෛත්‍රී භාවනා කරන්න කිව්වා ඕන දැන් ආච්චම්ම ඔයාගේ අත ඉස්සෙනවා කියලා එහෙම. දැන් පොඩි අය කියනවා. ඉතින් මට දැන් හිතන්න ගයික විලුවක් වගේ වුණා එතකොට. ඊට පස්සේ ඉතින් ඒගොල්ලොත් එහෙම කරන්න බලනවා දන්නේ නැහැ මෛත්‍රී භාවනා කරනකොට අර අතම එහෙම තියන් ඉන්නකොට ඒක හරි ඉබේට එහෙම වෙනවා. ඊට පස්සේ මම ඉතින් ආපහු එහෙමම අත හිතලම අත පහලට ගන්නවා. <laughs> ඉතින් අර එහෙම එකක් තියෙනවා. අනිත් එක දැන් අර මේ. දැන් අද ඉඳගෙන මොකද කරේ? අද මම මේ අද භාවනා කළා පාරයන්කේ ඉන්නකොට ටිකක් වෙලා ඉන්නකොට මට අර ආලෝකය වගේ පෙන්ලා එකපාර නිකන් අර මාව නිකන් හොම නිකන් පැද්දෙනවා වගේ එහෙම නිකන් වුණා ඊට පස්සේ හිතලම මං ආපහු කෙලින් වෙලා ආපහු ආපහු භාවනා කරන්න ගත්තා මං ගා පරිසං වුණා අර ඊයේ කිව්වා වගේ අර වැඩි අධිකම සමාධි වෙන්නේ නැතුව ඉන්න අද අරමුණු කලේ මොනවද Uh, ඉඳගෙන කරද්දී. ආ ඒ වෙලාවේ පරයන්ක ඉන්නකොට මට නිකන් අර දැනුණා නිකන් අර අනිනෝන්නේ වගේ මං හිතුව මොකරි අමාරුවද කියලා නිකන් අතත් ගාලා බැලුවා මේ හරිය වගේ නිකන් කකුල දිගේ නිකන් නිකන් 아무තු මොකද්ද එකක් වුණා. ඊට පස්සේ මං හිතුවා දැන් ඊයෝබහන්ස් කිව්වන් රිදෙනවා නම් දැන් මේ රිදෙනවා මේ දන හිස මොකද්ද පොඩි කැකුමක් නැහැ නික අමුතු ගතියක් දැනුණා. මම ඒකට හිත යොමු කළා. ආපහු ටිකක් ඊළඟට ඒක නැති වෙලා ගියා. මම හිතන්නේ එහෙමද කරන්න ඕනේ. ඒක ඒක අපි අපිට මේ කයේ ඕනම දෙයක් වළංගුයි දැන්. කය එකක් කියලා එක තැනක් කියලා නෙමෙයි මුළු කයේම අපි හිතමු මොන හරි කම්පණය වෙන ස්වභාවයක් හම්බ වෙනවා. චලනය වෙන ස්වභාවයක් හම්බ වෙනවා. රිදෙන ස්වභාවයක් හම්බ වෙනවා. නලියන ස්වභාවයක් හම්බ වෙනවා. තද වෙන ස්වභාවයක් හම්බ මේ ඕනම දෙයක් ප්‍රශ්නයක් නැහැ. එතකොට දැන් අර ඉන්නකොට සිතුවිලි එනකොට මොකද කරන්නේ මතක් වෙන සමහර තව ටිකක් මේකත් එක්ක යන්න. කයත් එක්කම යන්න. කයෙන්ම අරමුණු ටිකක් ගන්න. එතකොට සිතුවිලි එනකොට ඒක ඒ ගැන අමතක කරලා ඔව් ඒක වෙනුවට මේ අරමුණක්ම අල්ලන්න. මොකද කයත් කය එක්ක යනකොට පැටලෙලි අඩුයි. කයත් එක්ක යනකොට පැටලෙලි අඩුයි අපිට සතිය ඉස්සරහට ගන්නත් පහසුයි. එතකොට සිතුවිල්ලක් આવත් ඒක මම දැන් දැන් මෙතනට යොමු කරන්න කියලා ඒක තමයි. සිතුවිල්ලට හැම යන්න ඉඩ හැරලා ඒකට ප්‍රමුඛත්වයක් දෙන්නේ නැතුව අපි හිතන්න දැන් අපි මේක දිහා බලබලා ඉන්නවා. මේක දිහා බලබලා ඉන්නද ඔන්න සිතුවිලි ටිකක් එනවා. එයාව එයා වෙනුවට ආයෙ මෙතනටම ගන්න. මේ අරමුණටම මූලිකත්වය මේ අරමුණට දෙන්න. කායික අරමුණට මූලිකත්වය දෙන්න. දැන් මට අර මට කියන්නම තුන දැන් අර සක්මන් කරන වෙලාවේ මට කවදාවත් ඇහෙන්නේ අර අස්ති ගැටෙන ශබ්දේ වගේ හැම ඇහුණා. ඔව් ඒක ඒකෙත් කියන්නේ සද්දවලට වඩා දැනෙන දෙයටම හිත දාන්න. කියන්නේ අපිට විවිධාකාර දේවල් ඇහෙනවා. ඒක කමක් නැහැ. ඒවටත් ඉතින් ඇවිල්ලා යන්න දෙනවා. ඒව එක ගැටෙන්න යන්න අවශ්‍ය නැහැ. ඒ වෙනුවට අපේ මූලිකත්වය දෙනවා යටිපතුල් වල දැනෙන දෙයට. දැනෙන දේ. ඔව්. ඒක ඒ කියන්නේ ඇහෙන දේත් නෙමෙයි, පෙනෙන දේත් අපි ඇහෙන් බලනවත් නෙමෙයි. ඇහෙන් නිකන් අපි ඉස්සරහ සාමාන්‍යයෙන් ඉස්සරහට බලාගෙන යනවා. හැබැයි මේ අනාතරේ අපිට දැනීම් තියෙනවා. ඒ දැනීම් වලට හිත දාගෙන යන එක හරීම මේ කියන්නේ පැටලිලි අඩුයි. එහෙම අර විඳින විඳීමක් නේ තියෙන්නේ. විඳීමක් තියෙන. අන්න හරිය විඳීමට තමයි හිත තියාගෙන යන්නේ. මොකද අපේ ඇහැට දැන් අපි S2 වහගෙන ඉන්නකොට හිතින් පෙන්වන්න පුළුවන් নানা ප්‍රකාර දේවල්. එතන එතන මුලාවට යන්න පුළුවන් හැකියාව වැඩි. නමුත් ඇහැ වහගෙන ඉඳද්දි දැනෙනවා කියන එක ඒ විඳීම් පැත්තේදී අපි මුලා වෙනවා අඩුයි. ඒක අපි දැන් පරයන්කේදී සහ දිකේදීම එහෙම වෙන්න ඕනේ. අන්න හරි. අන්න හරි. එහෙමයි. හොඳයි. හොඳයි. හොඳයි. වෙන විශේෂ ලිඛිත මේ වාචික ප්‍රශ්නයක් නැත්නම් එහෙනම් අපි දැනට ධර්ම සාකච්ඡාව අවසන් කරනවා. නැවතත් අපි සවස් 5ට ධර්ම දේශනා වාරය සමග මුණ ගැසෙනවා. සිල් දනාටම තෙරුවන් සරණයි.